ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පිටි අපි තවත් ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකටයි ආරම්භ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. අධිකාර ස්වාමීන් වහන්සේ මම යන්නේ ඊයේ කාලේ ඉන්නවා යන ප්‍රශ්නය විදේත මොකටද මගේ සිත ක්‍රියා කරන ආකාරය ගැන විස්තර කිරීමයි. ඊට පස්ව මම කියන්නට අවශ්‍යයි එම ප්‍රශ්නය හොදෙක් මගේ මනෝ විකාරයයි කපිට විකමට සහභාගී වූ කිසිවකු හෝ මේ ඔස්සේ සංස්කාර කරන ලෙස මේ අවස්ථාවේ මම සියලුම දෙනාගෙන් මම නිරන්තර හෝ සංස්කාරයක යම් අවස්ථාවක සිදු වූවා සමාවල කන්නේ විශේෂයෙන්ම අපවදත් කල්පරණ උපත සංගරයෙන් ගෞරව පොරව කරන සමාධියෙන් මම සරණක් භාවනා වැඩිම වේලාවක් එක දිගට කරේ ඉන්නේ ඒකයි මාක්ෂයක් යෝගයෙන් ගාන බෙන්චක වාරණය අනතුරුව මායිස පසකට ඇලී වූ සා කෙලින් කරාලෙට ඇයි අපත කළ වුනේ මෙම ක්‍රියාව නිසා මානසික පහළව වරකුණු එවස්සිය සිතුවිල්ල පහළව වරන්නට බැරි වරන්නට කොටා ප්‍රිය කර ගහමලෙත් අප පිළිසඳරේ යෙදුනේද මම කියලා නැහැ මොකේද ඒ අතර කයින් පින්කම් කරෝගයි වස්තු මාසයේ කළ පූජාවන්ද ඊට අදාළ ප්‍රශ්න සිතට ශංකාවයි. එම අනිත් සංඥා සිතට ආවේ මාස දෙකකට වඩා කාලයකට පස්සේ ඊට හේතුව නම් පසුගිය නෑනක අංගාවල පස්සේ මේ භාවනා වැඩමුළුවල එන දෙකම ඉතාම ආවේ කොටපින් සාය. ඊයේ වූ කවමෝනේ පතර පස්සේ ආවාමි එම කාලකේ කමේ සංඥා සංස්කාර ආවා සමග පාපම් මාසයේ මේක පාවන ශාලාවට ඇතුල් වෙනවා වෙනවා මතක නැත්නම් එහෙම ඔයාගේ යාගෙන යාගෙන කියන්නේ වෙනදා ප්‍රශ්න කියන කොහොම වෙලා යනවා එයා විනාඩි 10කින් ගියා වාසන් කරලා දැන් මොකක් කරන්නේ දැනන්නේ අනිත් මාර බලයක් ඇසින් මන්ද එම හැසිරීම සහ චෝදනාවක් සරේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම මගේ අවශ්‍යත්වයෙන් පරිවාහන දෙයක් නෙමෙයි මා සාමකාමීය ප්‍රියතම ප්‍රොජෙක්ට් එකකින් එනවත් මොකකට ආරම්භ ජාතිය භාෂාව නාස්තිය දෙකීම අසරණයන් රහිත වීම ගැන කියන කැමරින් සිතන කෙනෙක් මේ අතරින් බුද්ධ ශාසනය සහායකයෙක් සඳහා උදාහරණයක් කරනවා මා භාවනා කරන විට එහෙම අදාළ සංස්කාර විතරම තියෙනවා. ඒවා වාංශික ලෙස මතුවන භාවනාවට පරිහෝණු ධර්මයන් විදිහට මේ සංස්කාර දෝෂාහිනයක වහන්සේගේ ධර්ම දේශනාවේ සංස්කාර සහ විඥාන අතර සම්බන්ධය නැලෙන් පැහැදිලි කරනවා. වහන්සේ ධර්ම ශාසනය කරන වෙලාවට උතුමන එනම් සෝය. මේ මාතෘකාව ඇති මම යාලාගෙන මෙහෙම උපකාරය අවසාන වශයෙන් මම වහන්සේගේ භාවනා උත්සාහ කියන මාගේ මනෝ සංස්කාර ආරම්භ උපදෙන පිළිපැදිය යුතු භාවනා ක්‍රමයක් මොනවාද? චිත්තාන් පස්සනාව රතන්මන් පස්සනාව වඩා යොමු වන්නේද? චතුරාර්ය සත්‍ය අවබෝධ සඳහා මාගේ මනෝට පිළිදෙන්නට ඔබ ආශ්‍රිත නොවීම විශ්වාස පතමි. කාට උනත් කායන පස්සන තමයි හොඳයි. හැබැයි මේ වගේ කෙනෙකුට ප්‍රශ්න ගොඩක් අහන්න කාරිය හොඳයි. විවාදතර ලීලා දාන ගයි දෙන මොකද අපි කවුරු ගණන් නැන්නේ ගාලල්ලා අපිට. අපි ගන්දිනේ කාව සාකච්ඡා කරනවා ඒක ප්‍රශ්න ගියා. ඒතකොට තේරෙනවා මේ මම කොච්චර දාලා එළියට එනවා ඒ සැර එළියට වෙලාවේ ලස්සන නැහැ. හරි කතයි. ඒකට ඇතුලේ තියෙනවට වඩා බොහොම හොඳයි. මේ සිතුනක් තියෙන බොහොම ආකාශනාවන්ත අවසනාවන්ත නමුත් මේව තමයි ධර්ම කියන්නේ. අපි මේ භූමියේ සුද්ධ භූමියක් බවට පත් කරන අපි කෙලෙස් වගුරුලා ගියොත් විතරයි. කෙලෙස් ටික අරගෙන ගියොත් මේක සුද්ධ භූමියක් නෙවෙයි. මේක දිහා අපි තියෙන ඔක්කොම එලි කරන්න. ඒකෝද මේ භූමිය ආශ්‍රිත ගන්නවා. මොකෙන්ද ආශ්‍රිත ගන්නන්නේ? අර ගිහාපු කක්ක ටික දාලා ගිහිල්ලා. පුළුවන් තරම් දාලා යනවා. ඉතින් ග්‍රේස් කොලෙජ් It's graceful work. ඉතින් මේවට කනගාටු වෙන තමයි බෞද්ධයගේ දෙන අමන බව. අපි කවුද බුදුහාමුදුරුවෝ කියලා දන්නේ නැතිව. අපි මෙතෙන් ආවේ උකට තමයි. ආටවත් කායවත් සුදුසු ගන්නවක් අර. පිටස්තරලා ස්ටැචු එකක් ගිහින් තියන්නවත් නෑ. අපිට ඕන කරන්නේ මේක කොච්චර දාන්න හදින්නේ. මේ කොච්චර ලස්සනද? ඊට කාට හිතමනාව නොවුණා කියලා මට කියන්න බෑ. නමුත් ඒකේ නරක කියන්න තියෙන එච්චරයි. මේ කොයිදෝ අර ගොනු කන්දලෙන් කී දහක් යුද්ධ කරනවා යුද්ධ කරනවා කී දහක් ගැට ගන්නවා ඉතින් ඒ නිසා මේක හෙලි කරලා මතු කරන ගම කන් ධම්මානුපසන චිත්තානුපසන මොකුත් වගේම කෙලින්ම කායනුපසන කරන්න එතකොට බෑ ඊට එනවා මේ මෙච්චර ලස්සන වැඩක් ඉතින් මොකද ට්‍රක් එක මාරු කරන්නේ නැත්නම් ට්‍රක් එක උන්ට වෙන භාවනාවක් නැහැ. පුළුවන් තරම් භාවනාවේදී ගෙනියන්නේ. අර පිරිසුදු ගන්න. ඒතර මත වෙන ගොජේට සම්පූර්ණම එන්න ආරෙන්නේ. ඉතින් කියන්නේ කැතැසිස්. වම්බර වම්බර විසෝචනය. විනිචනය කළේ එළියට එනවා සුන්දර නැහැ. මොනම දෙයක් අසුන්දර නැහැ. මේක දෙසිතක් අසුචෙන්ගේ වැසිරිච්ච කයක් හත් අවුරුද්දක් පරණචි අසුචි වලක් වගේ හිතක්. මේක රත්තරම් මිනි මුතු මැණික් එහෙම තියෙන බල අවුරුද්ද කරනවා. සෝරි තමයි ඉතින් මේක මේ වගේ වෙනසක් කියලා මමාර ගන්න පුළුවන් වෙච්ච කෙන කොච්චර ලොකු දෙයක් ගිහින්ද ප්‍රසූත කර ගන්න පුළුවන් වෙච්ච ප්‍රකාශ කර ගන්න පුළුවන් වෙච්ච එච්චරයි බගල්ලාන මිත්තත් අපි එකතුනේ මොකද ඒකයි සිල් රැකේ ඒකටයි මෙතෙක් කල් දන් දුන්නේ ඒකටයි අපි මේ අවංකව අදහස ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙන පාර්ලිමේන්තුවකට ගියේ කොහොමද ලියමන්න හරි දක්ෂයෙක් කවනවා ඒකට ලියන්න බෑ ඉතින් පුළුටුවක් තරම් ලියන්න ඕවා. විශේෂම කිසිම පාඩුවක් වෙන්නේ මේ අර තද කරලා තිබුණ ස්ට්‍රින්ග් එකක් අතහැරියා. ඒ දිගල්ල යනවා. ඉතින් ඒකට අත ටිකක් තුවාල වෙනවා අනම්මන සිද්ධ වෙනවා. ඒතර මෙතික කරලා අල්ලගෙන ඉන්නවට වැඩිය ප්‍රකාශන වී යට වෙලා ඉන්නවට වැඩිය කියලානිම කරනවා. පුළුවන් තරම් විශ්වාස මේක තමයි අපි විශ්වාස පරමඥාති කියන්නේ අපි ධර්ම ඥාතිත්ව කියන්නේ මේකයි අනිකගේ ඉතපනාරකම් කහට ගත්තිය පැකිලි ගතිය යකෙන්නේ නැති ගාලල්ල කන්න බිකම කන්නේ ඔය ටෙඩි එකක් අදී මේවට පුළුවන් තරම් සමාව දෙන්න ඕන සමාව දීපු ගම ඒකට කියන්නේ සජීවී ශාසනය බුදුජානනාථ කියන්නේ ආයති ධර්මයේ පිනිස කෙනෙක් කිව්වොත් කවුද කියලා දැනතොත් කොතනද කියලා දැනතොත් මොකද්ද කියලා ප්‍රකාශ කරා මට දැන් තේරෙනවා මිශ්‍රයන් සංවර වෙනවා කියලා සමාව ඉල්ලන එක මනුෂ්‍ය ගතියක් ඒකදී සමාව දෙන එක දේව ගතියක් ඒක තමයි සාධනෙ කියන්නේ මේ වගේ තැනකට මේ ප්‍රශ්න අහන්න වටිනවද මේක වෙන්න ඕනද කියලා එහෙම දෙයක් මේ සාසනේ නෑ ඕන ප්‍රශ්නයක් බලන්න ඒ කොස්මාමා කොස් ව්‍යාපාරය කරනකොට කිව්වේ මම මේ කරගෙන යන ව්‍යාපාරයට හැම එක සතයක් මට හරි වටිනවා. මට මේ වැඩ පිළිම ජාතක මට ලක්ෂයක් දුන්න කියලා ගානකුත් නැහැ. අපුරු සතේට ලක්ෂ තමයි එක ගාන සලකන්නේ. ජාතක වැඩ පිළිම මම කරන්නේ සතේ මොන් කරන්නේ මට පුළුවන් ටිකකින් මට ධෛර්යය දෙන එකනේ. ඒ ලක්ෂයක් දුන්නා කියලා මට ලොකු දෙයක් නැහැ. මම ඊට වැඩි ලක්ෂවතියෙක් මම. අද මේ විපස්සනාට ඕනම දෙයක් බලන්න. හැබැයි ඒක හරි ලස්සන එක ෆිට කර ගන්න ඕනේ. මේ කතාවට ලස්සනට සම්බන්ධ කරගත්තාම හිතා ගන්න බෑ. එකක් දෙකක් වෙලාම තියෙන්නේ. දහස් ගාණක් වෙන්න ඕනේ මොකද ඇස්ලි පක්ක ගොඩක් තියෙනවා. එළියට එන්නයි. කාටරි යමනක් වෙලා දෙනවනම් කියන්නේ මේ හිතවර අතුනා නම් නැත්තම් ගාලල්ලා කියලා ඒක ප්‍රොසෙස් වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී අතුරු කතාවක් වශයෙන් කාන්තාවන්ගේ රූප බලන ගැන කතා කළ මගේ කතා කළා. මගේ ප්‍රශ්නය සමහර ක්‍රියාවන් වලට දැන් කුසේකාවන් ගුරුවරයන් ඉස්තිපාත වැඩ කරන පුස්තකාලු වගේ අයට මහජනයාගේ දෙහෙන්නම ලැබෙනවා. ඒ අය ඇඳලා අරන්ලා ඉන්නේ නැහැ. පිළිගැනීම ලැබෙන්නේ ඒ අය ඇඳලා අරන්ලා ඉන්නේ නැහැ කියලා. කොන් එකක් කරලා එක්සිට් කරලා මේක දාලා හිටියනම් ඒ ආයතන වල අයගේ රෙස්පෙක්ට් එක ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම මෙහෙම මිනිසුන්ගේ සාහිත්‍ය වලින් පිටපතමයි. පොඩ්ඩෙකුගේ අරමුණ ගැන එයා ආදර වෙන්නේ නැහැ. ඉතින් පාමයකම අකමැති තේනවා ඒ ඒ තැන් වල අදාළ ලෙස අඳින්න පානින්න අඳින්න විදේකලා දාන්න වෙනවා. මේ අකුසල් වැඩිවෙන්න හේතු වෙනවා. දැන් මේ පරිසරයේදී අභිමෝහයට විදහාසයි. නමුත් වැඩපළට ඒකාන්තව දවස් එකක් ඇතුළේ තියෙන භාවනා ප්‍රශ්න වල සමාජ ප්‍රශ්න මේ ආවාරේ ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. ඒක ඇත්තටම දැන් ඔප්ෂන් දෙකක් තියෙනවා. මෙහි ඉන්න පුළුවන්. එන යන්න පුළුවන්. ගීතර ගියොත් මේ අර අර ගාන ගාන පදේ නටනවා. මේ නෝන ඕන පදයක් ගහලා නටන ඉන්න එකයි තියෙන්නේ. ඉතින් සාදුකාර මේ ආවයින් පේනවා මිනිස්සෙක් වශයෙන් අපි මේක එක ගාන පදවලට නටන එකට අමතරව පුත්‍රජන්නාසේ කවු පදයක් තියෙනවා. ඒක කොච්චර සාහසීද? ඉතින් මේක දැනගත්තට පස්සේ ඊට පස්සේ ප්‍රයෝජන සලකලා කරන්න. අන්ත ඒක යනව තවත් දෙයක් අනේ ගෑදුවක් නැතෝ කියද මොකද වෙන්නේ? හරි ෂොක් යාවි. ඔය කල්ල කියන පදවල නටලා කොහෙද ගියේ? අපිට ලාභ සත්කාර සම්මාන දිනෝක හම්බ වෙයි. ඒකට ඔක්කොම ආලවට්ටම ඔක්කොම ඕනේ. මුතුන් ගැණයකට ගියොත් නිවන නෑ. නිවනට ගියොත් මේක නෑ. ඉතින් අපි තාම දෙකම කරන අතප්පය කඩා ගන්නෑනේ. ඉතින් මේක වැඩි ඔප්ෂන් එකක් වැඩි විකල්පයක් ලැබීම කරදරයක්ද? අපිට වෙනස් කල්ප මාර්ගයක් ලැබෙනවා කරදරයක්ද? ආමුදයක් ලැබෙනවා කරදරයක්ද? ඉතින් අපි තිබුණේකට තව එකක් හම්බුණා. දැන් මේකත් එක්ක ටිකක් කල් ජීවත් වෙලා බලන්න. ප්‍රයෝජනෙට සලකලා කරන්න. අම නිල්ලමගේ අසෝහයි. අසෝහතේ අගෝස්තු 23. ගියේ මොකක් හරි අවුලක් වෙලා. මම ගියේ 185 බයිසිකල් එකේ. බයිසිකල දාන්න තැනක් තිබුණේ නැහැ. අර කාන්තාවෙන් ඉන්න පැත්තේ කවුරක් හසින්න ඉහිල දැම්මා. දැන් තුමන් කරා භාවනා කරා නෑම මතකත් නෑ, දත්මන්ද මතකත් නෑ, මූඩ හිතුව මතකත් නෑ, රවුලක පොව මතකත් නෑ. පුදුම රිලැක්සේෂන් නෑ. මොකද අර වැඩ පුලේ ඔයගොල්ලන් වැඩි බොහොම තදින් වැඩ කරපු මිනිහෙක්වා. ඒ වගේම මැචින් කලර්, ස්ක්‍රීන් ෂේවර් සෝබනේ හිටු මිනිහ කියන කවුරක්වත් මට බාරම් ගන්න ඕනේ නෑ. අර දවස් තුන වෙලා ගිහිල්ලා බයිසිකල් එක වාඩි වුණා. දැන් ගෙදර යන නෙමෙයි මේ. වහල සයිකලෙන් බලනකොට টොප් එකට දවුල් වෙවිලා. යකෝ මට ඒක දැන් බැරි. අනේ ඊට පස්සේ කපන්නයි කියලා එතනනේ බයිසිකලෙක කර්ෂ්ඨානක් ගත්තා. කවල කපන්න ඊට පස්සේ. කොණ්ඩ කපන්නේ නැහැ. ඊට දැන් ගෙදර ගියාට පස්සේ අම්මා දේක කරලා දීලා දේශයක් විතර බැලුවා. මම රසාවට ගියා. ඒ වුත් වෙන්නට ෆුල් කියන සූට් මැචින් කලර්ස් දාගෙන ඉන්නේ නැහැ. ඊස් ගානක් යනකොට සුද්ධ කතා කරලා කිව්වා ෆොරින් ඩෙලිගේෂන්ස් ඔක්කොම උඹට ඉන්නේ. උඹේ මෙසි මුලුක් එක දකිනකොට විශ්වාස කරන්න බෑ. මම තමයි ඒ දවස්වල මගේ ඊමේල් එකම මම තිබුණා නේ ටෙලිෆෝන් කරන්නේ ඕඩර්ස් බාර ගන්න සුද්ධ ආපහු බාර ගන්න ඔක්කොම කරන්නේ. ඉතින් මම දිගටම ප්‍රෙස් කරා මට. දැන් ඔක කපන්න ඕනේ කොන්න කපන්න. ඉතින් මම කනෑ. විනිශ්චය කරගත්තා එක්කම අවස් කරපන් මට ෆුල් ටයිම් භාවනා කරන්න. ඒකම භාවනා කතා මන් දන්නේ ඔබට ඕන මාස 6ක් නතර දාන කීකල කරලා බලන්න කියලා. මොකද නෑ මට මෙව බෑ. මට දිගට යනවන කවදා හරි මම කොණ්ඩේ රැවුල එකවර කපන්න කියලා. ඊට පස්සේ කොම්පියුටර් ආඩනයි ඊට පස්සේ කිව්වා උඹයි උඹේ අම්මයි මමයි උඹේ අම්මයි දෙන්නට මේකම අදහස තියෙනවා. මම ගැන හරි ආදරෙයි. දෙන්නට මොන කරලා තියෙන්නේ මේ පිසල ජීවත් වෙලා දකින්න. නමුත් හිතුවක් කරයි කියලා. මම කකමන්නේ මට අදාළ. ඕල කියන්න බෑ මාව අනිත් පැත්තට ගන්න සුද්ධ දාපු දාන්නට. පුදුමාකාර දෙල්ලක් දැම්මා. යකීනේ හොඳ නෑ සබාවක. එක දවසක් කිව්වා යාගේ සෙකන්ඩ් වයිෆ් එනවා. මම එයාලව ඉලෙක්ට්‍රික් ෂේවරයක් දෙනවා. මුත් වයසකට විතර යනවා කටයුතු කරනවා එතකන් ඊට පස්සේ කිව්වා මයි වයිෆ්ට කිව්වොත් රැගුලක් කපයි කිව්වා මාමා කිව්වා සුද්දට දෙක අනුන් තමයි මයි ළඟ තියෙන කොට උත්තර ඊට පස්සේ මම කොහොම බලාගන්නේ කියලා කිල්ලෝ ප්‍රොපෝස් කරා දවුලක ප්‍රොපෝස් කරා ඒ හැංගුම් පහළ වෙන දේවල් ගොඩක් කරා ඉතින් මට ඒක හරි ෂෝක්. ඒ කියන්නේ මම මේ කරන්න හදන්නේ කවුරු හරි වරවන්න පුළුවන් එකක්ද රිමෝට් කන්ට්‍රෝල් එකකින් කරන එකක්ද මට ඕනේද කියලා. ඉතින් මම කොහොමද උඹ පිළිවඳවට කිසිසේත්ම හිතක්වත් තමනාපයක්වත් මොකක්වත් නැහැ. උඹ කරන්න ගන්නේ උඹ බිස්නස් එක නේද? මට මගේ තීන්දුව දැන් ඉවරයි. ඊකාව වෘද්ධේ. නවම්බර් මාසයේ දෙසම් අයිතන අගෝස්තු 20 ගාන වෙනකන් දිගටම රවුලව වගේ හිටියා. එතකොට වයි සීට් එක ළඟ එක්කෙනෙක් වාඩි වෙලා යනවා මම ඉනෝස් එකේ ඉතුරු එක්කෙනෙක් මම බලන පැත්තකට බලා ගන්නවා මට මට හිනා වෙන්නත් බෑ මොන්න තාලෙවත් මම වතුරන්න බෑ ඔන්න මෙච්චරක් කරලා පල්ලයට ලැබුණා උන ගැට ගහන්න පුළුවන් තරමට ලැබුවා ඉතින් ඊට පස්සේ ආය මට ගැලේකට යන්න ඕනේ නෑ මුඛව මේ මොන්ජා බලපුවම කාටද මට නෝ විනාශ කරන්න පුළුවන් ඒ මොකද හොඳටම දන්නේ ඒකේ අම්මත් ගෙදරට අරනවා දුර ඇරලා ආයතනයක් වහලා ආය අරිනවා. ෂුවර් නැහැ. මම ඒ කඩා ගැනීම කඩා ගත්ත හැටි ඔයගොල්ලෝ දන්නවනම් මොන්නම තාලකින්වත් බෑ කරන්න. මේක ලංකාව බව හැබෑව. අපේ මිනිසුත් එක්ක වැඩි ගියේ. ඒ වුණත් මගේ හිත අදිස්ථාන ගන්නකම් මට ලෝකය වැටෙනවා. මම ගත දාසේ කවුරක්වත් කතා කරන්නේ නැහැ. මොකද කාටවත් මේ අපි කරන වැඩේ ගැන හැඟීමක්වත් පදනමක්වත් සදාචාරයක්වත් මොකක්වත් නැහැ. ඔය පිස්සු පිටට ඔයන නාටකමද නටන්න හදන්නේ. ඇතුළත දෙන්නේ පිට විතරක් බලන්නේ. පිස්සු පිට හදන මොන බලයක්ද තියෙනවා කාටද ඇවිල්ලා දික් කරන. කාකාකට අධ්‍යාත්ම නැත තියන්නේ. වෙන මොකක් කන්න සල්ලි විතරයි. කාණේ කර සල්ලි. අත්තක්ක පඤ්ඤා අසුචි මනුස්සා මිනිස්සු අර්ථයට කටයුතු කරන්නේ අසුචි. ඒකෝචර එකක් විසාන කප්පෝයි තමයි තනිව කංග වෙනගේ අඟ වගේ තනිව හැසිරෙනවා කිසිම කෙනෙක් Tamange වාසිය පිට පිට වාසිය දන්නේ නැහැ. ඒ නිසා ඕගොල්ලෝ මේක කරාට ඒ ප්‍රශ්නේ නැහැ බෑ දැනගෙන ඉන්න. මේ කරන්න හදන්නේ අසුචි පිළිච්ච කාලයක පිටි පිටාරු කරන එක. කොච්චර පිටාරු කරත් වැగిරෙනව ගඳයි. ඒක වහන්න බෑ. කුෂ්ඨ රෝගයක් තියෙන කෙනෙකුට ආයිත් අකරන්න හදනවා. මට පැහැදිලි දෙයක් ආයිත් අකරනකොට අජුවයි. ස්වභාවයට වැඩි අජුවයි. කතා කරන්න එපා. ස්වභාවික දෙයට වැඩි මොන જાතින් අහලවට්ටම් කරනවද අජුවයි. ඒක නිසා දෙකම කරලා බලන්න. දෙකම කරලා බලන්න තමන්ගේ මානසික සෞඛ්‍යය, තමන්ගේ හිතසුව, පරිසර හිත වේදිකම තියෙන කොහෙද? මේ දෙක අතර බලන්න මේ දෙකටම අදින්නේ. ඒකට මේකට අදින්නේ මොනවයින්ද මේ? මොන මොන බලවේගයක්ද කියලා. ඉතින් මම හිතනවා ඒක දැනගෙන කරනවා නම් ආලවට්ටම් කරාට හයිත්තම් කරා ප්‍රශ්නයක් නැහැ. මම දන්නවා. කනකොට රාත්තල් ගන්න දන්න මෙච්චරක් මගේ බඩේ තියෙනවායි කියලා. ඉතරනම් අනික කට්ටිය මං ගැන සුවද හිතාවි මං ලස්සනයි කියලා හිතාවි ඒව නම් බොරු. හැරෙනකොට කීයක මේක දුංගලයි දුකම් බෑත් ගහේ ඉච්ච කන්ද කියලා. කීරියක් දැකලා ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මේ ගහේ දිච්ච කද තුන් ගහේ දිච්ච එකද කියලා. මොකද ඔයගොල්ලෝ කවදාකවත් ගහ දිච්ච එක කාලා නැහැ. සුභ මඟට එක තියෙන එක විතරයි කාලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ගහේ දිච්ච තිබුණා මේක දෙකද කියලා. ඒ නිසා තුන් ගහේ දපා යුනිෆෝම් තමයි. ඔක්කොම ක්‍රොප් එක පිටි එක දැසි ඉදවන්න පුළුවන් තමයි ගහේ ඉදලකට එක එක වෙලාවට තමයි දෙන්නේ. මොකද ගහේ දිච්ච බඩු ගහේ බඩු අපි මේ සංසාරේ මේ දුක නැත්තම් ජීවිතේ ඇති ඇති දකින්න ඕන නම් ඒක ආලවට්ටම් කරන්න ඕනේ නැහැ. ස්වභාවයෙන් පේනවා. එතන මම කිසි තරහක් නැහැ. මම මම මොකද මම මේ අවුරුදු 36 විතර වෙනකන් 34ක් වෙනකන් හරි ඔය වැඩි ආපු දේවල් මට මතක නැහැ. නමුත් මේ ශරීරයේ V shape body එකක් තියාගන්න පපුව මෙච්චරක් තියෙන්න උස්ස ගන්න අයියෝ කරපු දෙයක්. මේ කිට්ටුව මට උදව් කරේ කොස් කොස් කාලා තමයි මේ ඇඟ ඇවිල්ලා තියෙන්නේ. වෙන්න මොනම දෙයක්වත් නැහැ. දැන් ඔය කටිය ස්පැකටි තනම්මනම් කියනකොට මට කල්පනා වෙනවා කොස් මදුවක තියෙන රසය. කොහෙන් ගන්නද? කවදාවත් ගන්නද? කොස් තමයි මේගොල්ලෝ මේ හදන්නේ පාස්තා කියලා. ඊයර වැලිපත් කියන්නේ බත් නැතිවට පොඩියෝ කොස් මදුවක කොහෙද ගතිය? ඒ කාලා තියෙනවා කොස් ගස් කරන්නේ. එදා කිසි ඔය බය වෙන්න දෙයක් නැහැ ඕන දැන ගිහිල්ලා ඕක ගහේ ගැව්වත් කලී හිටියවත් අර තියෙනවා උඹ පුදේවල් නෙමෙයි කාලා තියෙන්නේ ඒ සම්පූර්ණ වගේ අවගෙනුවට ප්‍රශ්නක් එන්නේ නැහැ ජීවිත ස්වභාවයත් එක්ක ජීවත් වෙන්න මොන පොළොවයි කාන්තාව කදා ප්‍රතික්ෂේප කරන්නේ ඉතින් ස්වභාවයෙන්ම තමයි සෝබන කරන වෙලාවේ සෝබන කරනකට දැනගෙන කොච්චර කෙරුවත් ප්‍රශ්නකුත් නැහැ මේකට අනික් අය රැවටෙයි මේක නොකර මැච් කරන්න කියන එක බයිලා කතාවක් නෑ. කරන එක නතර ගන්න දැන ගන්න කරන්න කරන්න අජුවයි. ඒ අර එක මිනිස්සෙක් කියනවා නාකේ සුද්ධි කුයි සුද්ධි කුයි. ඒ අඳුම් ගන්න සාපෝඩ ගිහිලා අර නාකේ සුද්ධිට හැරමිටි නැතු යන්න බැරිලු. අර පිටෝන් කාමරයට ගිහිලා අඳුමක් කරන සුද්ධයි නහනවල නාකියගෙන් අසරද කියලා. ඒ සුද්ධා කියනවා ලස්සනයි කියලා. ඊළඟට අර කියලා තා එකක් කරගෙන යනවා. ලස්සනයි කියලා. ලස්සනයි. බුදුනේ කියන්නේ ඉස්සරත් ලස්සනයි කියලා දැනුත් ලස්සනයි කියම ඔය කිසි මේ සැලකුවක් නැතුනේ කරන්න කියලා. ඒ ආයෙ ගිහලා තව එකක් අතගෙන යනවා. ආර දාන ලෑල්ලක් වගේ මූණ කොටු වෙච්ච අම්මගිට මොන ෆැෂන් දප්පා. සූද්දර මොන විලියක්ද තමන්ගේ ගෑනිසා කියන්න විදියකුත් නැම කොහොමදත් කතයි කියලා කියන්නේ නැතුව. ඉවරයක් නැතිලු. කාමරයට යනවා එන එකක් කරනවා සුද්දට වැඳපු එකේ කර්ම තේරෙන්නේ නැහැ. ලංකාවේ මිනිස්සුෙක් බලන්නලා කියලා කියන එක තියා බලනකොට මේ මිනිස්සුන් දෙක අපිට හරි පුදුමක් හිතෙනවා. මේ මිනිස්සු මේකට කච්චර කන්සර්න් කියලා අපිට පෙනුමට. අපි අත්තම කෙනෙක් කරන බලන කුණ්ඩේ ඉඳලා සුදු පාට වෙලා hina වෙලා කතා කරනකොට කොච්චර ලස්සනද කියලා මොකක්වත් නැහැ සෝබන මොකුත් නැහැ. එච්චර ලස්සන තියෙන්නේ. ඒක නිසා වැරද්ද කිව්වොත් මම කිසි තමයි මේ තරහක් නැහැ මෙච්චර වැරද්ද බව දැනගන්න. එතකොට වැඩි කල් කරන්න බෑ. ඒක ඉතින් හොඳටම ෂුවර් ඒකත් මම දෙන්නම් රූල් ඔෆ් තම්. මම කරන්න වැරද්ද බව දැනගෙන ඕන තරම් කරන්න මේ සතිය තියෙන මනුස්සයාට මොකක්වත් නැහැ වෙන වදයක් දෙන්න ඕනේ ඒකම ඇති. ඊට පස්සේ බීටෝ කරවල ගන්න. ඒක නිසා එම ඉස්සල ප්‍රශ්නේ ප්‍රශ්න ප්‍රශ්න දෙකේ එම එක ටෝන් එක තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ සරලව ඇත්තේ ප්‍රකාශවල චිත්තයක්ද නැතහොත් මන ආයතනය නිරුද්ධ වී නැවතත් ඇතිවීමක් අතර වූ ශුන්‍ය ස්වභාවයද මාහට ප්‍රකටවන්නේ මේ ශුන්‍ය ස්වභාවයද මේ ලෙස අනිච්ඡාන පස්සේ විරාගාන පස්සේ විනෝදාන පස්සේ පටිච්චසමුප්පාදාන පස්සේ ලෙස දැකිය යුතුද කරුණාවෙන් පහදා දෙන්නයි ඒ අර ශුන්‍යතාවයේ මතුවෙන රොඩු දූවිලි වලට තමයි අනිච්චානුපස්සී විරෝධානුපස්සී නිරෝධානුපස්සී කියන්නේ canvas එකේ අතර තියෙන චිත්‍රකයි අනිච්චානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිච්චසමුප්පාදානුපස්සී කියන්නේ පිටපැත්තේ තියෙන canvas එක තමයි මේ හිස්කතිය. හිස්කතිය සමහර විටක දේවල් මතුවෙලා නැතිලා යනවා සමහර මොනවක්වත් වෙන්නේ නැහැ. මතු උනත් මතු නොඋනත් ඒ හිස්කතිය තමයි හැබෑ නිවහන අපේ ප්‍රകෘතිය. ඉතින් මේ මතුවෙන දේවල් මම තමයි අපි මෙතක ලෝකේ ගත කරේ. භාවනා කරනකොට මේ මතුවෙන දේවල් මතුණක් නැතුව ගණන් ගන්න නැතුව පිටිපස්සේ තියෙන තිරයට හිත දානවා. ඒ තිරය නික්ලේශ මනස. ඒ තිරය ප්‍රතිපatti ලබනවා කියලා දකිනකොට ඉතේ ඇති වෙන ගතිය කියන්නේ අබස්සර ගතිය කියලා. ඉතින් තේරෙනවා දැන් ඉතින් මේකේ ආගන්තුක උපක්ලේශ නැහැ. ඒකට කියනවා ප්‍රභා කියන එකට සුදු මේ අටුවාචාර්ය මානසලා දෙන්නා සුදු කියන අර්ථය. පබං පපං කියන අර්ථ දෙකක් දාලා මේක මේ තොටක වතුරකට බැස ගන්න තොටක් කියන වගේ අදහස් දීලා තියෙනවා. මාසි සයිඩ් කියනක සුදු කියනක නෙවෙයි තියෙන තමන්ට ඇති වෙන උදාහර හැඟීම. තමන්ට හැඟීමක් ඇති වෙන පිවිතුරුයි කියලා. මේ එන යන දේ පේනවා. අර පිවිතුරු හිස්කමක් පේනවා. ඒ පිවිතුරුකම සමාදන් වෙනකොට ඊට ඒ විතර කියන ප්‍රභාසරයි. ඉතින් මේක ආවට පස්සේ අර එළියෙන් ඇවිල්ලා තියෙන දඟලලා යන පොඩි පොඩි සංඥා පොඩි පොඩි දේවල් ගැන කල්පනා කරන්න පටන් අරගත්තොත් අපි ආයෙත් අනන්ත උපක්‍රේෂ පාදම් වෙනවා. අපිට කරසිකුම් බන්තු උපක්‍රේෂ මේකයි පදනම මේකයි බුදුහාමරගේ ප්‍රතිපදාන සමත මගේ පදනමට යන්න පුළුවන් වුණා. මේ පදනමේ කෙලෙස් අඩුයි. මම මේක පදනම් කරගෙන ඉන්න නැත්නම් මේක මගේ හැබෑනි වහන මේක සකන්ඩිෂන් කරගෙන ඉඳ ගියාම ඒකට ප්‍රභාසර ගතිය කියලා කියනවා. එතෙන්ද කියත් අවබෝධ නොකර ගන්න ගතිය වැඩි නිසායි එතෙන්ද යෑම හා වගේම අවබෝධ කර ගැනීම. ඒක පිරිසුදු බව දැන ගැනීමයි වටිනාකම. උගා දෙනෙක් එතන ගිහිල්ලා තියෙනවා ඒක පාළුව එකක් තනි එකක් කම්මැලි එකක් නීරස එකක් තරහට දඬුවමකට දාප එකක් වගේ තමයි පෙන්නන්නේ මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ ප්‍රතිපත්තිය කියපුවා ඒක දන්නේ නැහැ එතන නික්ලේශී බව නමුත් එතන ගිහිල්ලත් මේ කායම ප්‍රතිපත්තිය මේක නික්ලේශී බව දැනගත්තට පස්සේ ඇති වෙන හැඟීම තමයි ප්‍රබාසකය කියලා කියන්නේ සම්මාසය ඔබ ඊයේ දවල් සාකච්ඡාවේදී කරසුවා ඕනම දෙයක් සතියෙන් කළා කමක් නැහැ කියලා. එතකොට අකුසලයක් වුණා සතියෙන් කළා කමක් නැහැ කියලා එකද. උදාහරණයක් විදිහට සතේ සතියෙන් කරනවා මත්යෙන් සතියෙන් පාලනය කළා මොනවා සතියෙන් කිව්වා දැන් ඒවා වැරදි කියන්නේ අදහසින් තමයි ලෝකේ පවතින ඒ සත්‍ය කාර්යයන් නිසා අසන්න කරුණාකර මේකට මේකට උත්තර එකයි තියෙන්නේ අසතියෙන් සති අසතියෙන් සතිය මර සතුන් මරන කෙනෙකුට සතියෙන් සතෙන් මරන්න කියන. උනත් කරන්න බෑ කියන්නේ. මේ සතිය පුරුදු කරපේකන සති කොඳ ගන්න සතු මරන්න කියන එක නෙමෙයි මං කියන්නේ. සාමාන්‍ය සතු මරන කෙනෙකුට කියන කමන්නේ ඔබ සතු මරවට කමන්නේ මීට පස්සේ ඔක් කරන හොඳ සීයක් කරපන්. එයා කියනවා මට බිස්නස් කරන්න බොරු කියන්න නැතුව බෑ. ආ කමන්නේ. ඔබ මේ කියන එක බොරුව කියලා දැනගෙන ඒක සීයෙන් එළබලා කරපන්. දැන් රූපලාවන්‍ය කරන්න කැමති කෙනෙක් ඉන්නවා. එයාට කියනවා බිස්නස් එක විදිහට කරන්න කරපන් 100ක් කරපන්. එතකොට Tamante එකට වග වෙන්නේ නැතුව සදාචාරන වග වෙන්නේ නැතුව කරන්න බෑ. 100ක් කරන්න බෑ. එක සැරේ දෙසරේ ඉවරයි. මුලවට කළ බලන්න. 100 සතුන් මරන්න කියන එක නෙවෙයි මම කියන්නේ. උමහා සාමාන්‍ය සතුන් මරන කෙනෙකුට දැකලා සතුන් මැරීම නැත කරන්න කියන්න එපා. يعني කියන්නේ වට බෑ නම් සතුන් මැරීම දිගටම කරන්න. මුලන 100ක් කරන්න බෑ. කළ හැකියි. සිහිය කළ හැකි. කලන බෑ කියන්නේ. එයාට සදාචාරත්වක වග වෙනවා. එයාට එනවා වගවීමක් කියනවා. ඊට පස්සේ ඒ වෙනද කරන්නේ මත් වෙලා කරන්න බෑ මොකද පමෙන් මත් මත් වීම පමාවීම මාදය අකුසලයක් අකුසලයෙන් තුන කමන්නේ අප්‍රමාදය එළඹ සිටීම කුසලයක් කරනකොට අකුසලෙ වෙන්නේ ඒක ඒක න්‍යාය ධර්මයක් එකයි දෙකයි කරනකොට ඉවරයි. ඒ නිසා උගක් වෙලාවට සත්තු මරන්නේ බීලා. ඉතින් තමනවර කරන්න જાય මිනිස්සු කරන්නේ ඔළුව අවුල් කර කර තමයි වැඩ කරන්නේ. නෑ ඔය වැරද්ද කරපන්. ඔබට නොකර බෑනේ. කරපව සත්‍ය කරන්න බලපන්. එතකොට ඒ විද්‍යාදාච විනයන් වගේ විද්‍යාව ඇති වෙනකොටම හිතේ ඒ විනීතියට වෙන කො මේ මේ මැරීමෙන් ඇති කරගන්න මේ සංකර භාවය හිතේ ඇති වෙන මේ අවුලට කවදාකවත් තමන්ගේ හිත සමාව දෙන්නේ නැහැ. අසතියෙන් කරනකොට සමාව දෙන්න පුළුවන් මන් දන්නේ නැහනේ. ඒකත් බොරුව. නවසතියෙන් කරන්න කියන්නේ. සත්‍යමත් කියනත් පව කරන්න කියන එක නෙමෙයි මේ කියන්නේ අතනේ පව කරන එක නට සත්‍යමත් වෙන්න කියන්නේ මම මේ කිව්වේ. ගරු ස්වාමීන් වහන්සේ සසංකාරික හා අසංකාරික දෙක තාම ටිකක් පැහැදිලි සහිතයි. උදාහරණයක් ලෙස අපි පාරේ යනකොට එකපාරටම සාක්කුවට අල්ලලා සල්ලි ගන්නකොට තියෙන අසංකාරික සලසුම් කරලා යැවීම සසංකාරය. මෙය දැනගැනීමට හැමවිටම සිට වර්තමාන මොහොතේ හා සතිය නොකින් නිවේදනය. කරුණාකර මේ වටහාගෙන තිබෙන ආකාරය කවුරු කියා අනුකම්පාවෙන් පහදා දෙන්න. ඒ වගේම සරණයි. ඔය ඒ නිදර්ශනය ගැලපෙනවා. ඒකට අටුවාචාර්යවරුන් කියන්නේ මෙහෙවීමක් සහිත මෙහෙවීමක් රහිත. ඊට පස්සේ මෙහෙවීම Tamange වෙන්න පුළුවන් තව කෙනෙක්ගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉබේ එකට නොදැනී කරනවා, දැක දැක දන දන කරනවා. මෙහෙවීමක් සහිතව. ඒකදී ඒක තේරුම් ගන්න ඕනෙලා තියෙන මේ ශික්ෂණය, මේ විනය, මේ හික්මීම අදාළ වෙන්නේ මෙහෙවීමක් සහිත කරන දෙයට පමණයි. අනික ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි වග වෙන්න ඕනේ හිත හිතා චේතනාපූර්වක දැන දැන කරන අකුසල වලට විතරයි. අනිත්‍ය පිළිබඳ බුදුසසුනස අපිට වාක්‍යයක් දෙන්න මොකද ඒව වළක්වන්න බෑ. ඒකට අපි අපිට යාන්ත්‍රණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද අපිට අවස්ථාවක් දීලා නෙමෙයි කටයුතු වෙන්නේ. ඒකට හැබැයි කියලා කියනවා. සංසාරගත පුරුදු කියලා කියනවා. සහජය කියලා කියනවා. එහෙම නැත්නම් තමන් ගෝකල් පුරුදු කරපු ෘචි අරුචිකාන ඒව විනයට යට කරන්න බෑ. විදේකට කරන්න පුළුවන් එන්නේ හිතාමතා කරන දේ. ඉතින් ඒක වර වෙන්න බැරි නම් ඒ පුද්ගලයාට වෙන්නේ අර හිතාමතා නොකරන දේෙන් එන මානසික අසහනය හිතාමතා කරපු දේෙන් එන මානසික අසහනය නිසා දෙවේලෙ පෙළෙන්න වෙනවා. ඒ කුඩ ගන්න බෑ. අර වග වෙන්න උත්සාහෙත් කරේකන දැන දැන කරන අකුසල කර්ම යට තීරණ පටන් ගන්න එක මුළු දවසම නෙවෙයි. මුචජනන් චහනවා ඒ සංකතම සූත්‍රයේදී සතුම් මරණ මිනිහෙක් ගත්තොත් දවසේ පැය කීයද වෙන සත්තු මරන්නේ වැඩි වෙලාවක් වෙන සත්තු මරන්නේ නැතුව. බොරු කියන මිනිහා කරගන්න. ඒ මනස දවස කොච්චර පොඩ්ඩද බොරු කියන්නේ. නමුත් තැවෙනවනේ උන්ට බොරු කාරය කියලා නමක් වැඩෙනවා. මොන ජීවිතේම තැවෙනවා අපාගත වෙනවා. හොරකමක් කරන මනසට පොඩි දවසේ පැය කොච්චර හොරකම් කරන්නේ. මොකද ඒකට හේතුව ඒ මේ නිකන්තේ කියලා කියන උදගනාස්ති යංකම යකව යම් යඤ්ඤ යංකව මං ලස්සන විදිහට කියනවා යමක් යමක් බහුලීගත කරන්න නම් ඒ අනුව අපායට යනවා කියන. ඒක කාන්තාවකට බුදුන් කියන එක එක්ක අපායට යන එකක්. එක එක්ක තුදල හැන්දක් අසත්තු මරණ මිනිස්සු ඉන්න ලෝකේ. එක එක්කත් උදේ හැන්දක් කම්කරු කියන හොරගම් ගන්න මිනිස්සු ඉන්න ලෝකේ. බොරු කියන මිනිහෙක් කියන කාමීච්ඡාචාරවත් දවසම කරද හැක. එහෙම නැත්නම් මං පැපනොයි කියන්නේ. ඉතින් ඒ නිසා එහෙම නම් කවුරුත් අපයන් එකක් නැහැ. මොකද වැඩි හරිය මිනිස්සුගේ හිත හොඳයි. නම් කොයි යකා දානුවදක් වෙන්නේ හොඳයි. ඒව අර කරපු බොඩි එක නෙවෙයි තවෙන්නේ. ඒකට බුදු දවසටම හැර වැඩි චුකුණ වගේ තනිතරී. යම් යම් කම්මං යම් යම් බෞලිකරේ තනතං උපනේති. යමක් යමක් බහුලව කරනවා නම් ඇත්තටම අපි දවසක් ගත 100ට 95ක් විතර ඉන්නේ සුද්ධ හිතක. අර 100ට 5 ඇති අර දේනම කක්ක කරන්නේ. ඉතින් සතිය නැති මනසකට වෙන්නේ 100 100ක්ම දෙමි දෙමි ඉන්නවා. ඉතින් කොලේ මම මොකද කරන්නේ? කවුරුත්‍යා ගන්න ඉතිගේ වැරද්ද බුක් කීපෙන්නේ නැහැ. පුළුවන් නම් කරලා බලන්න දවස පුරාම සතු මරන්න බලන්න. කරන්න බෑ. කෙරෙන්නේ නැහැ. ඒ නිසා තමන් කරන බවට ප්‍රමාණ කරන්න ප්‍රමාණ කරලා ඉවරලා ඒකෙන් 100 කරන ටික බාර ගන්න. බාර ගන්නකොට මේ පුංචි ටික මුළු ජීවිතයක් මුළු දවසක් මුළු මනුස්සකමක් කෙලසෙන හැටි. ඒකට කියන්නේ කිරි කලයයි ඔබ කඳුලයි. කොච්චර කිරි දේවත් කවන්නේ ඩිංගිත්තක් ඔබ කඳුලක් කරනොත් කිරියකට ඔක්කොම කැටි ගහලා යනවා. මුත්‍රා කඳුලක් කරනොත් ඉතින් දෙන්නගේ ළඟ ළඟ එන්නේ මෙතනින් කියනවා මෙතනින් කක්කා යනවා. කක්කට ගන්නවදයි කිරියට ගන්නවද ඒකට අත ගාවත් කියනවා. ඉතින් මේ දෙක වෙන් කරන එකටයි පිළිතුරු කරනවා කියන්නේ. කිරි කිරි වශයෙන් හොඳයි කක්ක කක්කාසෙන් හොඳයි චූචු වශයෙන් හොඳයි. මොකද කොප ටිකක් ගත්තොත් ලංකාවේ එන ගණන් නැහැ. අර පුංචි කාලේ කිරි බවුසරයකට දැම්මොත් ඔක්කොම කරයි. එනිසා කොම ටික පැත්තක තියාගන්න, චූ ටික පැත්තක තියාගන්න, කිරි ටික පැත්තක තියාගන්න තුන විගුණ දැයි. කලවම් කෙරුවොත් ඔක්කොම කොම ගන්න යන්නේ. ඒ නිසා මේ භාවනාදී වෙන දෙයක් කරන්නේ ආශීලෙන් අපි ඉස්සරහ තීන ප්‍රමාණය හිර කරලා අල්ලලා බලනවා කොච්චරක් හිත හිතාපව සතුම් කරනවද හිත හිතවරක කරනවද හිත හිත මොරු කියන කාමීච්ඡාචාරය කරනවද ඒකවල තේරෙනවා ඒ කරලා හිත හිතා කරන දෙයට හිත කිසිම අනුකම්පාවක් දෙන්නේ ඒකට ආයෙත් සුප්‍රීම කෝට් ජජ් කෙනෙක් කියලා තීන්දුව කරන්න ඕනේ නැහැ. කවුරු හරි කට සමිතියෙන් තරන්න ඕන ගමන් නැහැ. ඒක තමයි වාදේ දෙනවා. ඒක සත්‍යයෙන් කරන්න. ඒකට වාසේ තමයි තේරෙනවා අපි මඟ වෙන්න ඕනේ සසංකාරික දෙකට විතරයි. සම්සතිය නැති විනය සසංකාරික සසංකාරික දන්නේ නැහැ. මේ භාවනා කරුවට පස්සෙත් ඒක ප්‍රශ්නයක්. මොකද ලේසි නෑ තෝරන එක. සචේතනික අචේතනික. ඒ නිසා අපි අපිට පුළුවන් ප්‍රමාණය අපේ වගකීමට එන ප්‍රමාණය මේ කළා තියාගන්න එක තමයි සතිය කරලා දෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ දින මගේ භාවනාවේ ඉතාම සතුටුදායක දිනක් කියලා. මම කලු නිරීක්ෂණ භාවනාවේදී ලක්ෂණයට සම්බන්ධය. ඒක අවස්ථාවක සිද්ධියක් දැස බලා සිටින විට ඔබ වහන්සේගේ කතාව ඉතා පැහැදිලිව ළඟ ඉන්න ආසය ඇතිවෙනවා. වහන්සේ මෙසේ කියන වචන. නමක පරණයෙන්ම ඉඳීම ගකට පරණයෙන් ගැනීමව ඉඳීමව නැහැ. නැත්නම් ඇති වෙනවා නැති වෙනවා විතරයි. ඒකේ භාවනා වායයේදී අනුත් නිරීක්ෂණ සහ අධ්‍යයනය. දවසේ අවසාන මාර්ගයේදී ප්‍රමෝදමත් සිදුවේ. මා රූපකයේ හා නාමකයේ අන්ත්‍යද තරමකටවා අවබෝධ කළාමෙන් මට හිතෙනවා. මේ කිසිවක් ප්‍රශ්නතර වායේදී ප්‍රවහන්සේට සඳහන් කිරීමට මායි අත්සාරම්භිකයි. ප්‍රපංච කරන්නේ ප්‍රවහන්සේ ප්‍රස්වාර අවබෝධයයි එකම බැරි හා නිතර නිතර කරබලන් කියා කියන උත්සාහය. කෙසේද අදින භවනා වාරකට පසු දැන් නම් බලන්න ආයේ එක දවසෙ ප්‍රශ්න අහන්න ගියේ කියලා අල්ලුවා. බදාමට මගේ ප්‍රශ්නය නේද? අදින බොහෝ යෝගී භාවනාවට වාරි ඊයේ අදහින් වෙන තවම සතුට වෙන්නේ. හරි ගන්නා අනුසාරෝ අද භාවනාව වල කිසිවක් හරියන්නේ නැහැ. ඉතලම සකාලාවේදී ආසු එහෙම මානවා සිදුවේ. මට නිමල නොදෙන්නේ විදිහට තමයි හිත හැංගෙන එක හිස කලාවටේ නැවත ආනාපානයට එයි. නමුත් හිස කලාවටේම පුරා භාවනා කාල දෙකක් තුනක් ඉතාම ශීඝ්‍රයෙන් නැවත නැවත සිදු වෙනවා. හිත හොයා ගන්න බැහැ. මම ඉතාම අධික විදිහේ ආනාපානයට සාධක නොවේ. මෙලා නිතර සිදුවිත ඉතාලමකට සිත අනුනාකට හැක. දැරිලද මම ආශ්වාස සහ ප්‍රශ්වාස ගණන් කරමි. ආශ්වාස ප්‍රශ්වාස ගණන් කරපුවම පසු යාමකට හිතේ චලනය අනුනා ගැනීමට පුළුවන් විය. නමුත් ඉන්පසු කිසිම හැලුපමනාවක් නැතිව සිත නිශ්ශබ්දව තිබෙනවා. භාවනාවේ ඉසකරාගෙන ඉන්න උනේ නැත. ආනාපානයට සංසුන්ව එලෙසම නිශ්චලව පැවතුණා. හරියට පොරේ මුල්ලක පලා සින්නාමෙන් දැනුණා. මුල වේලාව මෙසේ අවහන්සේගේ මෙම සිදුවීම ආර්ථකථනයක් ලබමින් ඉන්නේ. මාර්ග ක්‍රියාමාර්ගය හරියට මේ ඉදිරියට විතරකේ පසු භාවනාවේදී මා අනුගමනය කළ යුතු දේවල් අවවාද වශයෙන් දෙන්නම් ප්‍රකාශනයි. ඒවත් සරණයි. අන්තයෙන් මේ අනාර ගණන් කරනවා කියලා පොඩ්ඩක් කියවන්නේ ඇයිසද? හිත හදාගන්නකොට ඒකමතාව අධික ඊරයෙන් ආනාපානයේ අවස් සාර්ථක නොවේ කියලා. මෙය මේපර සිදුවිල්ල ඉදා ඉක්මනට සිත අනුනාකට හැර ගැරිව බැලන මම ආශ්වාස ප්‍රශ්වාස ගණන් කරන්නේ ආශ්වාස ප්‍රශ්වාස පමණකට පමණ පසු යාන්ත්‍රණක හිතේ චලනය අනුමා ගැනීමට පුළුවන් විය. නමුත් ඉන්පසු කිසිම හැලහැල්මක් නැතිව සිත නිශ්ශබ්දව තිබුණා. භාවනාවේ ඉසකරාදීම උනේ නැත. ආනාපානයට සංසුන්ව සියල්ල නිශ්චලව තිබුණා. හරියට හොරේ මුල්ලක බලා සිටිනවා කියන්නේ මොන වෙලාවක් මෙසේ කරන්නේ. මේකට මොකද සබාව කියන්නේ? මේ කරගෙන යන වැඩේ රෝගේ හැංගිලා ඊට කඩා වැටෙන කෙනෙකුට මේ පහකට ගණන් කියලා හරි ගිහිල්ලා තියනවා කියලා හිතෙන සබාවට වැරදිලා කියලා. එක්කක් යනවර මුල්ල මුල්ලට ලවරෙන් බලා ඉන්නවා බලයි. අනබරේ කරන්නේ නැති කියන සම්මතයෙන් ඒකෙන් සිද්ධ ඔව් නෑ ඊට ධ්‍යාන එක කියලා තියෙන දැන් කරදරයක් නෑ මොකොත් නෑ වැඩේ හරි කියලා නෑ නිදි නෑ කියලා පැහැදිලි වාක්‍යයක් තියෙනවා මොකක්වත් වෙලා නෑ ඉතින් මට දෙන්න උපදේශයක් නෑ හරියට වැඩේ කරගෙන තියෙනවා මට වෙන්නේ 100 100ක් හරි ලක්ෂණ 100 100ක් මම වෙනවා ඔන්න තවසරයක් කියවලා බලන්න ඒ නෑ ඕනේ නම් අමාරුචි කට්ටිය මේ මොකද ඒ ටික කියනකොට තියෙන දේ මොකද්ද කවුරුත් ඕන කරන්නේ කියලා දෙන්න මේ වැඩක් වැඩලා තියෙන උත්තරයක් විකල්පයක් තාච්ච එකක් තමයි ආදි කියලා දෙන ඉතින් මොකක්ද දැන් මම කියන්නේ ඒ අර්ථකථන අවශ්‍ය කරන්නේ නැහැ අනිත් වෙලේ මනහට ගන්න කියලා හරියන්නේ නැහැ. නැතු වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ මොකක් හරි විකල්පයක් දාලා බලන්න. ආය කවුරක්වත් වෙනකන් ඉන්න එපා. හරි පරිශ්‍රණය කියන්නේ රියල්ම. ඕන දෙයක් කරලා බලන්න. කරලා බලනකොට පස්සේ තමයි තේරෙන්න පටන් ගන්නවා එක සැරයක් මේක අල්ලගත්තට පස්සේ දහසකුත් එකක්ම තියෙනවා එතෙන්නම යන්න පුළුවන් ඒ ඔක්කොම කරන්න එකක්වත් මේ මේ ගුරු වෙනකම් පොතකින් හම් වෙනකම් පෙත්තකින් හම් වෙනකම් ඔපරේෂන්කින් හම් වෙනකම් ඉඳපා කරගත්තට පස්සේ ෆස්ට් හෑන්ඩ් තමම ඊටට තමම ප්‍රශ්නට අදාළ එකක් කරව වැරදෙන්න පුළුවන් නමුත් හරි ගියාට පස්සේ ඒ වැරද්ද වෙලා හදලා ගත්තට පස්සේ වැරද්දක් නැතුව හරියට වැඩි ලොකු ක්‍රියාශීලී ශක්තියක් එකතු වෙනවා. වැරද්ද හදාගන්නේදී ඒක අගය කරන්න ඕනේ. ඒක නිසා පළවෙනි දවසට වැඩි කියන දවසට මේක හොඳයි කියලා මට හිතෙනවා. ඊට වැඩිය වැඩ මේ මේක බොහොම පිළිසුදුව ප්‍රකාශ වෙලා තියෙනවා. ඒක නිසා මේ සිද්ධිත අදාළ නැති පිට කෙනෙකුට මේ අත්දැකීම sannivedanaya කරගන්න පුළුවන්. තේරෙනවා මේ ගත්ත ප්‍රයත්නයක් තියෙනවා. හොඳටම අපේ මේ සුපර් මාකට් එකෙන් ගත්තේ වගේ නෙවෙයි අත්බේතෙන් හරි ගිහිල්ලා තියෙන්නේ. ඉදිරිය කරගත්ත අත්බේතෙන් හරි ගිහිල්ලා තියෙන්නේ. ඒක තමයි ආගය කරන්නේ. එතකොට අපි ස්වාධීනයි. බයකුත් නැහැ ඊට පස්සේ මට ඕන නම් වරේ හැංගියන් ඕන නම් වෙල කලබල කරනවා ඕන නම් බෙල්ලකට වැටියන්. මම මේකෙන්ම තමන්ගේම මල්ලෙම උත්තරයක් හොයාගන්නවා. ඒක ආගය කරන්න අවශ්‍යක වෙන උපදෙස් දෙන්න දෙයක් නෑ. අර ඊයේ හොඳයි කියපේක විතරයි වැරද්දක් තියෙන්නේ. මම මේ විදිහට මේකයි වඩා හොඳ එක කියලා. අපි යනවා ඊගාවසට. ස්වාමීන් වහන්සේ මා පරයන්ක භාවනාවේ සිනමන කාර්යයේම විදුපතාම ඇහැටි නොපැහැදිලි සත්‍යයනාවක් ඇසේ ශාලාවේ දෙවෙනි අනුවල විදම හා විතරණේ පවතී මේ ශබ්දය එකම අන්ති එකම තාලයකට කන ඇතුලේ යෙදී ඇසේ සක්මනේදී ඇසෙන්නේ නැත මේ පිළිසත්‍යයනාව නිසා හිත නිශ්චල කරගැනීමේ වාතාවරණයක් නැත එන ගමනක් පවතින. නමුත් ඒක සමාධිගත පස්ස ඇතින්නේ නැතර. මේ වාසිය සින්නතක් මායාවක්. මේ පැහැදිලි කරගන්න මම තේරෙන විදිහට ඉස්සරට අපි සාකච්ඡා කරා. මනස නිස්සද්දනෝට මනස මෙල අඩක් තියෙනවා. ඒක කියන නිස්සද්දතාවය හඳ inner listening කියලා. ඔය පිළිතක් කියලා ඉතින් අපි අර බෞද්ධ පරිසරයට සාකච්ඡා කරලා කිව්වට තම තමන්ගේ ආගම කැදේලි හැටියට බලනකොට ඉතින් එක එක විදිහට කියනවා නමුත් මේක මේ ස්වභාවික දෙයක්. ඒ කියන්නේ මන මනස ඇතුළට නැමිච්ච බවට ඒක මේ රූප දිගේ නෙමෙයි මේ කතා කරන්නේ ශබ්ද දිගේ. ඒක අපිට ඇහෙන්නේ කනත් එක්ක සම්බන්ධයක් හැබැයි කිසිම කනට සම්බන්ධයක් නැහැ. ඇහිම සම්බන්ධයක්වත් නැහැ. නමුත් අපි හඳුනා ගන්න හදන්නේ මේක දුකක් ලැබීමක් නෙවෙයි, රටක් ඇහිමක් නෙවෙයි, රසක් ලැබීමක් නෙවෙයි, සද්දයක් ඇහිමක් කියලා. නැත්නම් හොඳට අතුර කියලා බලපුවාම භවයේ පිළිබඳ ලකුණක් විතරයි. මම මැරිලා නැහැ කියන්නේ, ඉඳ කියලා නැහැ කියන්නේ, ශාන්ත වෙලා නැහැ කියන ලකුණක් විතරයි. ඒ නිසා මේ ශාලාව ඇතුළේ විතරක් නෙවෙයි ඒක තියෙන්නේ. ඕනම තැනක ඕනම ඉරියව්වක තියෙනවා. ඒක නිසා අනෙක් තැන් වල තියෙනවා කියලා හැඟීමක් කතා බලන්න. ඊවික තැනකට වාඩි වෙලා ඔය තියෙන සද්ද ඔක්කොටම වුන් කර දෙන්න. සම්කම් දෙන එන්න එන්න එන්න පුංචි සද්ද අල්ලන. අනිර ගාන්ටාරයකට ගහලා ගාන්ටාරේ සද්ද අනුවේගෙන උන බලනකොට ඔතෙන් දිගට සමන අතර. ඕන සද්දයක් දිගේ ගිහින් ඉවර වෙන තැනට ගිහිල්ලා නිවිසන් සිල් බැලුවා ඕක තමයි අතර වෙන්නේ. හැබැයි මේක මේ තනි වුණා අර පාළු වුණා අසරණ අසරණ මාළුවකට උනොත් කතා කරන්න කවුරුත් කිච්චුවක නැහැ කියන වගේ කොටු කරන ගතියක් තියෙනවා මේකේ. මේ කොම් කරන ගතියක් තියෙනවා. ඒ නිසා උගල දෙනෙක් මේකට විරුද්ධයි. මේක නිකන් පාළු ගතියට, සමාජික කොම් වෙච්ච ගතියට, රහින් තල් වෙච්ච ගතියට ලකුණක් විදිහට තමයි බාරගන්නේ. භාවනා කරනකොට මේක පේනවා. එහෙම එකක් නෙවෙයි. ඊට ඇතුළට ආවට පස්සේ තියෙන ලකුණක්. ඒ නිසා මේක භාවනාවට බාධාවකුත් නැහැ. එකයි කියන්නේ තේනෝක හැම තැනම හැම ඉරියව්වෙම තියෙනවා කියන හැඟීමෙන් බලන්න. ඒක තමයි අර භාවනාවෙන් ලැබෙන මේ පිරිචිගතිය ඕනම ඉරියව්වකට ඕනම මේ තැනක ඕන වෙලාව කරනවා. ඒක තමයි තේරෙනවා මේ ලෝකෙ කොතන හිටියත් කොඩි ගහයට හිටියත් ගෙන්ද කම්පලේ හිටියත් මේ සත් එනකොට ආ මම මෙట్లా නෑ නින්ද ගිහලා නෑ ක්ලාන්ත වෙලා නැතිවට ලකුණක් කියලා ගත්තාම මොකද්ද භාවනාවේ මූඩයක් කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ එදා ස්ථාන මාසයේ පිළිපැදෙන්නේ අවවාසී දරසවා සෝවා පදයට පැමිණීමට පෙර ලකුණු වර්ගයක්. පෙර ලකුණු ආින් පසුව පසුලාවුද එමාමයේ කියලා සතරාමින අනාගාමි පලවතට පැමිණීමේදී එසේ පෙර ලකුණු සහ පසුලාවුද එමාමයේද මට හරියටම මතක නැහැ. පසුලාවුද අවවාසී වූවා කියලා නමුත් පසුබව සෝවාන් ඵලයට ධර්මයන පසු ඇතිවන බවට මට විශ්වාසයි. කන්නේ නැහැ නේද අපිට? තාලල්ල අදීගා ප්‍රශ්නද? අතව තියෙනවද? ආ ඒක කියවන්නගේ දෝෂයක් තියෙනවා. ඒක මම අහන්නේ කමතහ පිළිබඳව ප්‍රශ්නයක් ආවම කොහොමදේ නැතිනම් භවනා පිළිතුරු දෙන්නා. ධර්මෝ කියලා වැඩසටහනක් ටෙලිවිෂන් එකේ පෙන්නනවා. එය ප්‍රධාන ධාතිකුගේ ධාතිකයකුගේ නැසික නිමා රසයෙන් මාන්නේ. මට හිතෙන්නේ එයා සම්පතයන ලබාගෙන ඇති කෙනෙකු ලෙසින්. ඒක ඔහුට ඉන්නත් බාර දෙක වස් එකක වහන අල්ලාගෙන ආසේ ඇති. දෙක ට්‍රාන්ස්වර් වස්ත්‍රයන පවුන්ඩර් එක ළඟට ගිහින් මේ වෙලාවේ යනවාද ඔක්කොම අයිස්වල පාක් කරන්නේ. තුන ඇක්‍රිකාගේ නූපත් මිනිසුන්ට කුඩා වාදයේකී මානව ප්‍රදායන ප්‍රදායන යයි ස්ටොප් තවත් ප්‍රමෝදේ කරයි. මෙයන රෝහන්සේගේ අදහස් සමානද. රෝහන්සේ දෙවන් සමානයි. අපිට ගිහලා මාළු බෙදෙනවා නම් ටොප් වැඩි. <laughs> දැන් කන්න නැති මිනිස්සුන්ට මොනව හරි දෙනවා. යේසුස් වහන්සේ කොච්චරද ගානකට එක රොටිය කඩලා දීලා තියෙනවද? එක රොටිය කඩලා දීලා තියෙන ඉවරක් වෙන්නේ නැහැ. ඊට පස්සේ යේසුස් වහන්සේ දවස් 32ක් භාවනා කරාට පස්සේ දැන් තනිව ගත කරලා තියෙනවා. එතකොට යක්ෂයා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. යක්ෂයා ඇවිල්ලා කියලා තියෙනවා ඔබට බලේ තියෙන මේ ඉස්සරහ තියෙන කන්ද පාන් කරපන් කියලා. ඒ ස්වාමීන් වහන්සේ කියන මිනිස් ජීවිතේ පාන් වලින් විතර නෙවෙයි කියලා. ඒ කියන්නේ පාන් කරන්න බෑ කියන එක නෙවෙයි පාන් කරන්නේ මොකද්ද ඇති වෙන ජීවිතයකට. මනසට කැම විතරක් නෙවෙයි ආධ්‍යාත්මයක් ඕනේ. ඒ නිසා මේ දේවල් කරාට කවදාකවත් ආධ්‍යාත්මයක් වැඩෙනවා. ආධ්‍යාත්මයක් මේක හරි කියලා හිතමුකෝ අපි. මැජික් එකක් තමයි. අපි හරිට හරි කියලා හිතමු. මොකද්ද ආධ්‍යාත්මික වෙනස? අක්ෂයන් අනෝ යේසුස් වහන්සේ මනුෂ්‍යට පාන් වලින් විතර ජීවත් වෙන්න පුළුවන් කියලා. චීසා සර්වචන්සේ දේශනා කළා තියෙනවා මේ ඉති ප්‍රාත්‍යාරිය අනාර්ය ක්‍රමයකින් මිනිසුන්ගේ හිත් බඳර කරන ආදේශනා පාඨ්‍යාරිය ඉති පාඨ්‍යාරිය දෙක අනුශාසනා පාඨ්‍යාරියත් එක්කම මිනිසුන්ගේ හිත් බඳින ක්‍රම ආර්යයන් වහන්සේලා ආර්ය ශාසනය ගන්නේ අනුශාසනා පාඨ්‍යාරිය විතරයි ඉති ප්‍රාත්‍යාරිය හෝ ආදේශනා පාඨ්‍යාරිය කියන්නේ හිත් බලලා කියලා දෙන දේවල් සහ කරන බැඳීම් හරියට මිනිස්සු එකතු වෙනවා එතුණාට කවදාකවත් ආධ්‍යාත්මික පැත්තට යන්නේ නැතුව අනාර්ය ක්‍රම. ඉතින් ඒක නිසා මේවා බලලා අර අසහනෙන් ඉන්න මිනිස්සුන්ට මොකද්දෝ සහනයක් හම්බ වෙනවා. ඒ වගේම බලා ඉන්න මනසට ලොකු හිතා ගන්න බැරි දේවල් කරනවා. ආයිතින් ඒ වුණාට සහතික වශයෙන් කියන්න පුළුවන් කරන කෙනාට ඕ බලන්න සහනයක් ලැබෙන කෙනාට ආධ්‍යාත්මික සුඛයක් නම් එන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් වලට වැඩි වෙහෙස කරන්න ගියාම කන්ද පාන් කරන්න දඟලන මිනිහා වගේ තමයි. ඒතකොට ජීවිතාන්තයන් ප්‍රශ්න අහන්න ඕනේ. ආගමණින් විතරක් මිනිස්සු ජීවත් වෙන්න බෑ. ඊයර සයිබබා ඉන්න වෙලාව සයිබබත් එක්ක ගමනක් කරන වෙලාවේ ගොප්පසිටින් ඉස්සල්ලා වාහනේ නතරලා තියෙනවා. එන්ජිටි කොයිනෝල වුණොත් මොනක්වත් හොයාගන්න බැලු පස්සේ ගන්නවොත් පෙට්‍රල් නැතුව දිපාරයි. ඊට පස්සේ කට්ටි පෙට්‍රල් ගන්න යන්න කොච්චරද යන්න ඕනේ ඉන්දියාවේ. ඊට පස්සේ සයිබර් කතා කරලා කිව්වලු මේ ඔය මේකට දාන්න වීඩියෝට දාන්න ගන්න වතුර කෑල් එක තියෙනවද කියලා. ඊට පස්සේ ඊට පස්සේ වතුර කෑල් එකකට එළිය හොරවද ඒක පැටලුණා. ඒක වැක්කර පස්සේ ගියා. ඒක යටින් එකක් ඉඳලා ඇයි හන්දියේනේ පැසිෆික් සාගරයට ඇඟිල්ල ගැහුවා නම් ඔක්කොම පැට්‍රෝල් වෙනවා. මේ යක්ෂය අර පුංචි ගෑන් එකට පැට්‍රෝල් ගහන්න මු මොසතරම් කාලා ගන්න ඉතින්. අවසානට මගේ දවසේ ලංකාවේ හිටිය අර පිළිත් කියලා අතරු බෞසර ගෙනල්ල බෞසරක පිළිත් කරනවා. රටේ තියෙන නූල් ඔක්කොම පිළිත් කරනවා. ඉතින් කරලා කරලා කරලා කී දහහක් කෑවා. දවපැත්තේ දවසල බදාන දවසල කොළඹ යනවා. පාර පිළිල වහනවා. ඒ පාරේ තමයි යන්නේ. පස්සේ මාසේ ඉදු ගන්නක් කොට ගහලා ගිය තුනක් කඩතල සිට කඩතලින් එහා සිට අහවල් තැන්න යනාට කැම සඳහායි කියලා බිඳු ගසක්. කාටවා කියුවා මිනිස්සුන්ගේ සීමාවක් නැහැ. මොකද ඒ තරම් අසහන ජීවත් වෙන්නේ මිනිස්සු. උත්තරී ආධ්‍යාත්මෙන් නෙවෙයි හොයන්නේ. හොයන්නේ භෞතිකත්වයේ තුල. මේ කන්දක් පාන් කරපුවාම මේසුන්ගේ ඔක්කොම පිරෙයි කියලා. ඉතින් කාටවත් දෙන්න නෙවෙයි කියලා මම පොසුකවක් දීලා කියලා තියෙන්නේ. ඉතින් මෙවුවා උගතුන්ට අහුවෙනවා. රූපත්තයත් අහුවෙනවා. හෝසත්තයත් අහුවෙනවා. අහුවෙන්නේ නැහැ කියලා જાතියක් නැහැ. එතකොට බුදු බුදුජානනාංශගේ චරිතය හොඳටම කැපී පේනවා. මේ වගේ අපි ගලවන්න බුදුජානනාංශ කොච්චර සරල උපක්‍රමද අපිට දීලා තියෙන්නේ. කොච්චර සරලද? මේ දේවල් කොච්චර දැක්කත් ඔබේ ආධ්‍යාත්මික මොකක්වත් වෙන්නේ අපරාධ කාලේ නාතියම නම් වෙනවා. හැබැයි මේක නොදැක්කත් කාලේ නාතියම දැනගන්න බෑ. ඒ නිසා ඔබ ටිකක් කන්න. කනකොට රාත්තරල් ගන්න දැනගන්න මේක කරන්නේ. එච්චරක් බඩේ මඩ තියනයි කියලා. නිසා ආධ්‍යාත්මික හොයන කෙනෙකුට මේක දැන බලනකොට තේරෙනවා ඉතින් බුදු සරණක් එහෙම නැත්නම් ද්විතානුපස්සනාවක් සම්මාදිට්ඨිය යොත්මස්කාරයක් අන්ති මිනිස්සුෙකුට ඉතින් මේක සර්බලධාරී දෙයියන්ට තේරි ලොකුයි. අන් දෙයියන්ට පොතේ කියලා තියෙන්නේ පාන් වලින් විතරක් මිනිස්සු ජීවත් වෙනවා කියන කතාව තමයි කියන්නේ. එවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාව දැකීමේදී ආනාපානය නොදැනී යා යුතුමද දවසෙන් දිනකට ආනාපානය වඩන විට ආනාපානය දැනෙන්නේ අර කවුරු 16ම බැඳිය හැකියද මා ආනාපානය වඩනා ප්‍රෝ කලාසිද ඒ ආනාපානය නොදැනීමේ ඉතාම සුඛායක් පමණයි මේ ගැන මනෝ ප්‍රතිසාර ලැබෙන්නේ නම් ඉතාම යහපතයි ඒ මානසිකය මා මහේවිද ආත්ම වාර්තාන සිතෝ නමුදු රොද්දලෙන් භාවනාවට වාඩි වූ මිනිස සිත ආනාපානයට යන්නේ මගේ මට නොදැනුවා මමය අවහන්සයට සියලු දෙනාට සුබ බලමි. ඥානපරි නැති වෙන්න ඕන කමක් නැහැ. නැතිවීමට සාපේක්ෂ කළා කියන නිසා දේශනාවේදී තියෙනවා. මොකද අභියෝගයක් වශයෙන් බලන්න ප්‍රශ්වාසී කරලා ආශ්වාස පටන් ගන්න ඉස්සලා ආනාපානෙ දැනෙනවද කියලා. එතකොට අහු මේ ප්‍රශ්නේ මුල නිතරම යනවත් උනත් ආනාපානෙට මම ප්‍රශ්වාසී වරුණාට පස්සේ අතරක් නොත්තවම ආශ්වාසය එනවද නැත්නම් ප්‍රශ්වාසී වර වෙලා එතන පොඩි හිස්තන හතරක් තියෙනවද කියලා. අනේ එතකොට තේරි ආශ්‍රව ප්‍රසාර නොදෙනී හැම හැම චිත්තක්ෂණයකම පරීක්ෂා කරන්න ඕන. බෑගට භාවනා කරලා නෙවෙයි. ආනපන හොරගෙනුට ඒක බලතයි. ගරු සම්මාසය. ඊයේ ධර්ම සාකච්ඡාවේදී මානවක චිත්ත පරිසම්මේදී ප්‍රශ්නයට අදාළ තවත් ප්‍රශ්නයක් ඇසීමට මට අවසර දෙන්න සැකපා. එසේ අසන්නේ මාන්නේ නිසා මූල ධර්ම මම සාරා මගේ භාවනා ප්‍රොග්‍රස් එකට ප්‍රයෝජනයක් වේ සිතෝසල් මා භාවනා කරන විට පිසිදු සිතෝ චිත්ත පරිසම්මේදී පාපය අධ්‍යක්ෂේ දැන් අවුරුදු තුනක් පමණ පෙර රෝහන්සේ සම්බන්ධවත් සහභාගී වූ ප්‍රති එකකදී එහෙත් ඊයේ වගේ මේ අධ්‍යක්ෂක සහිත වාචිකවම අදදී පාරම්පරිකදී සැක නැතිව මෙහෙට මොහොන් දීම නිසා ඔබ වහන්සේ කිව්වයි හිිනව ආනිශංස විඳින්නට හැකියි. මගේ අද ප්‍රශ්නය නම් ආනාපාන සති සූත්‍රයේ අන්තිම රූපවල පටිච්චසමුප්පාද පස්සී ගන්නේ අදහස් වෙන්නේ සිත falling into a place devoid of time and space. අවස්ථාවද ඔබ වහන්සේ පෙරදිනක මට මේ අවස්ථාව වරුණී කට කීවර උපදෙස් දුන්නද එහි ඉම්පෝටන්ස් වැදගත්කම මට මුටේ ප්‍රත්‍යක්ෂ නොවිය. අවද අපට කරුණාකර ආනාපානසේ සූත්‍රයේ එන අවසාන කොටසද අපි ප්‍රමෝදේශය ඉදිරියට භාවනාවට අදාළ වෙන විවිධ විස්තරකාරීන් සේවා වහන්සේගේ ධර්ම ඥානය වල බෙදා දුන්නා. අපේ ශික්ෂාව උපලන්න ගන්න මෙසේ කුසලයෙන් අවංසදී සිය ප්‍රාර්ථනා සඵල වේවා. ශික්ෂාව පහළ වේවා. අහිංසකාට පස්සේ කියන එක උපදී ගැන කතා කරනකොට උපදී විවේක ගැන කතා කරනකොට ඉතාමත්ම සංවේදීව සම්බන්ධ වෙනවා. උපදී විවේක කියලා කියන්නේ තමන්ගේ දින සුඛ අසුකම් ඖෂධ ලක්ෂණ පොදිය සංසාරණගේ පොදිය කරදරයක් වෙච්ච වෙලාවෙ ඒක උපදී අයින් කරලා දාන්න හදනවා. ඔක්කොම ඕනේ මොනවද වුණත් ඔය විවේකයට යන්න බෑ. අන්නේ දෙන්න යනකොට ඒ ගතිය අරමුණකින් අර වෙනකට මාරු වෙන අවස්ථාවේදී සම්බන්ධ වෙන්නේ සක්මනේතර රූපයක් බලන වෙලාව. භාවනා කරගෙන ඉන්නකොට ආනපනයකදී සත්‍යයක් ඇහෙන වෙලාව යනකොට ඒ මාරුව සත්‍ය ගැටිලක් කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ සත්‍ය ගැටීමක් වෙන්නේ නැහැ. සත්‍යය දැනගන්න මේ අරමුණ මම අරගත්තේ මූල කර්මස්ථානේ ආනාපානේ. නමුත් දැන් මේ සත්‍යයක් ඇවිල්ලා අපි කිය වේදනාවක් ඇවිල්ලායි කියලා. බොහෝ වෙලාවකින් දන්න වේදනාවගේ පැහැර ගන්න හදනවා. වේදනාව අමහිත කරයි. තමන්ගේ ප්‍රබල කර්මස්ථානේ නෙවෙයි. ඒක සත්‍යය තියෙනවා. ඒකට සතුට වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට අරමුණක ඉඳලා වෙන අරමුණකට යන කිරියාවට සංදියක් හෝ අරමුණු සංදිස්ථානයකදී පටිසංකානුපස්සී කියලා කියන්නේ අටුවචාන් වහන්සේ කියනවා පරිච්ඡාග පටිසංක මොස්සග්ග පරිණාමෙන් පටිසංක කියලා දෙකට කඩනවා. ඒ වෙලාවේදී අරමුණේ ඉන්න මූල කර්මස්ථාන වෙන ආනාපානෙ ඉන්න නම් රූපයේ මේ සද්ද හරි වේදනා හරි පරිත්‍යාග කරන්න ඕන. මේකට නිමග්න වෙන්න ඕන. නමුත් ඒ වෙනකොට වෙන්න හදන්නේ වෙන්න හදන්නේ ආනාපානේ පරිත්‍යාග කරලා අර රූපේ මේ වේදනාවේ නිමග්න වෙන්න හදන්නේ. ඒ නිසා වස්සංග කියන නම අටනිසංග කියන නමට අර්ථ දෙකක් තියෙනවා. එකට පැනලා ඒකේ නිමග්න වීම සහ අනිත් එක පරිත්‍යාග කිරීම. ඒ නිසා මේ හන්දියකදී වෙනසකදී ඉරියාපත හෝ අරමුණු වලදී ඔන්න ඔය දෙකට බුදුරජාණන්සේ තව නමක් දීලා තිනවා පච්චාපුරේ සංඤ්ඤය කියලා. පච්චාපුරේ සංඤ්ඤය කියලා මේ පෙරපස සංඥා අතරමැද ගැළපීමක් වම් පායේ බර දකුණු පායට දෙනකොට කොතනද සතිය තියෙන්නේ? දකුණු පායේ බය වම් පායට මාරු වෙනකොට කොහෙද සතිය තියෙන්නේ? එතන හරි මායාකාරී. දකුණු පාය ඉස්සුනා වම් පායට බරගත්තා. වම් පාය ඉස්සුනා දකුණු පායට බරගත්තා. එතකොට ඒ දෙක අතර දඩපාරුවක් තියෙනවා. සද්දකේ ඉඳලා මූල කර්මස්ථානට එනවා මූල කර්මස්ථානේ සද්දයකට යනවා. අන්නේ වෙලාවේදී අත්‍යහර දැමීම තමයි තියෙන්නේ. නමුත් දෙකක් තියෙනකොට එකක් අතහර දැමෙන්නකොට අනිත් එක නිමග්න වෙන්න ඕනේ. එකක් නිමග්න වෙනකොට අනිත් එක අතහරින්න ඕනේ. කීවනද සාංශ කියනකොට කියන්නේ පොල්පිට පාගනවා කියන්නේ. පොල්පිට මේ පැත්ත පාගනවා මේ පැත්ත උඩ යනවා. මේ පැත්ත පාගනවා මේ ඉතින් සීසෝ වගේ ජොලියක් තියෙනවා. හැබැයි දෙකම ගැන දැනගන්න බෑ. හොඳට මතක තියාගන්න කොච්චර සත්‍යමත් වුණත් දෙකම ගැන දැනගන්න බෑ. ඒකට හොඳම ක්ලාසික්ම එක්සැම්පල් එක මෙලනදී විද්‍යාවේදී හම්බෙලා තියෙනවා. ඕනෙම අංශුවක් මූලිකත්වයක් අඩු කරන අඩු කරන අඩු කරන කියලාම ඒක අණුව කඩලා පරමාණුකට ගන්නවනේ. මේ පරමාණුක හෝ පරමාණුක කඩලා සබ් ඇටොමික් පාටිකල්ස් ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වලට පාටපත් කරතියි. කුඩා එකක් ගත්තත් ඒකට ලකුණු දෙකයි තියෙන්නේ. ඒක තමයි වේගය සහ බර. ස්කන්ධය සහ ප්‍රවේගය. ඉතින් විද්‍යාඥයෙකුට දැන් මේක අරගන්න මේ ඉලෙක්ට්‍රෝන එක ගත්තේ හයිඩ්‍රජන් වලින්. මේ ඉලෙක්ට්‍රෝන එක ගත්තේ හීලියම් වලින්. දැන් හීලියම් හයිඩ්‍රජන් දෙක අතර වෙනස බැලිල කොහොමද කරන්නේ? මේක දෙකක අඳුනගන්න හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනයක් දාලා මතු කරගෙන ඒක බැලුවොත් කරව පරිශුණින් අන්තිමට මේල් කිරි මොකද්ද එළියුනේ මොකද්ද වේගය බලන්න යනකොට කවදාකවත් බර බලන්න බෑ බර බලන්න ගියොත් වේගය කවදාකවත් ගන්න බෑ ඉතින් මේ එකම අණුවටයි වේගයයි වටයි කියලා දෙකක් තියෙනවා ඒ දෙක එකට දාන්න නම් චින්තාමය ඥාණයෙන් විතරයි කරන්න පුළුවන් එකවරක වේගය බලන්න ඕනේ එකවරක බර බලන්න ඕනේ දෙක එකතු කරනවා නිසා අන්තිම ඵලයේ චින්තාමය ප්‍රත්‍යක්ෂව ගන්න බෑ දෙකම එකින් එකට ඒ තරම් ශීඝ්‍රේ මාරු වෙනවා මේවා. ඒක නිසා අපි තේරුම් අර ගන්න ඕනේ මේ ඉරියාපත සංධියක් වෙනකොට අරමුණකින් හිත අරමුණු දෙකක් අතර හිත තඩමාරු වෙනකොට දෙක අතර මේකට වැඩිය මේක හොඳයි කියලා කිව්වොත් මොකද තේරෙන්නේ ගම් පච්චත්තාප වෙනවා. හොඳ එක තමයි සතුට වෙනවා. අපිට තියෙන දෙක අතර ධර්මානුව හරහා තමයි මේ අපි යන්නේ. මේකට කියොත් මේක නැති බව දැනගන්න මේකට කියොත් මේක නැති බව දැනගන්න මේකට යන්න නම් ඒකේ නිමක් වෙනකොට මේක පරිත්‍යාග කරන්න ආයතන ඒක පරිත්‍යාග කරත් මේකට ඇවිල්ලා මේක නිමක් වෙන්න පුළුවන් අන්න ඒ විදිහට පිළිචිතු හිතට කෙලස් ආවත් කෙලස් නාවත් දෙකකටම සමහිර පවත්තන මොස්සංග පරිණාමි වෙන්න ඕනේ ඉස්සරේ පිටු පිසින් චිත්‍ර දකින්න. දැන් හොඳටම තේනවා පිසිතී ඉතිලි පහළ වෙනවා. වේදනා පහළ වෙනවා. ශබ්ද පහළ වෙන ඒකට අපි පශ්චාත්තාප වෙනවා. පශ්චාත්තාපෙන් නිවිති කරණ තියෙන්නේ පිරිසිදු හිත තිබ්බත් පිරිසිදු නැවත කෙලෙසුණා දෙකටම සමහිත වෙන්න නම් මේ දෙකින් එක දෙකට මාරු වෙනකොට කෙලෙසෙන අවස්ථාවේදී හොඳට සත්‍යමත් වෙලා හිටියොත් ඒක පටන් ගන්නවා. මේ දෙක දෙකක්. චිත්‍රය කැන්වස් එක වගේ දෙකක්. අපිට පේන දෙක එක ළඟට ආවට පස්සේ අර කම එක කැළඹිලා හැමනිලා ඇටලවිලා කෙලෙසිලා තරවිලා කියන. නෑ නෙළුම්පත උඩ තියෙන වතුර කපනවා. නෙළුම්පත වතුර කනවා කියන නෙළුම්පත කෙලෙසෙන්නේ නෑ. හැලෙච්ච ගමන් හැලෙනවා. සර්පේසුදී දැකවෙක කරා ඊට පස්සේ කෙලෙසෙන්න දුන්නට ඒ කෙලෙස් වලින් කෙලෙසෙන්නේ නෑ. ඒ කෙලෙස් නිකන් අර වීදුක කැවිච්ච වතුර කපලක් වගේ. එහෙනම් තන්දිලුප්පතක තියෙන වතුර කඳුලක් වගේ හැලිලා යනවා. එතකොට ඔස්සක පරිණාමය තියෙන්නේ. ඒ සුදුනත් හොඳයි ඒ සුසායි කෙලසුණක් කමක් නැහැ. දෙක දිහා නොසැලෙන මනසකින් බලන්න ඉතින් නිවනට යන නිසා අන්තිම ආනාපාන සතිය වස්සකවත්නාමින් තමයි මේ පටිනිස්සග්ගාන වස්සිය අසසි සාමිචි සික්කති. පටිනිස්සග්ගාන වස්සිය පසසි සාමි සික්කති කියන එක තමයි දාසේ ආකාරය අන්තිමටම තියෙන්නේ. ඉතින් ඥානට ඉස්සලා සුද්ධ කරගත්ත ඒ පිනිසිදු හිත සදාකාලික වේවා කියලා හැඟීමක් නැහැ. ඒකට කෙලස් වැටෙනවා. වීදුරුවකට දූවිලි වැස් කරනවා. ඉස්සර පස්සේ යන නිසා දූවිලි තිබුණා ප්‍රශ්නේ නැහැ. දූවිලි වලින් කොහොමඩක්වත් වීදුරුව කෙලෙසෙන්නේ නැහැ. වීදුරුවේ කෙලස් තිබුණත් එකයි වීදුරුවේ පිළිමු කෙලස් තිබුණත් එකයි ඒ සිදු තියාගෙන මේ දෙක අතර මේ වෙන අඩමාරුව පිළිබඳ හොඳ සත්‍යයෙන් හිටියොත් පංචාපුරේ සංජීව ගත කරොත් ඒ දිනාට දිගටම පිළිසුදු හිත වේවා කියලා පස්ච කාංශ හසුරක් හරියු කෙලෙසුණයි කියලා කනගාටුවක්වත් වෙන්නේ නැහැ. මේ කාගෙදෝ දෙකක් අල්ලගෙන මේ නටන්නේ. සමහරවිට මේ දෙකේ එකක්වත් ඇයිද නැහැ. පිසුදු කරන්න දුන්නා පිසුදු කරා ඊට පස්සේ කෙලෙසුණා දන්නවා මේක පිසුදු මේ කෙලෙසුණා දෙකම සම්බර කරන්න. ඒක නිසා අපි සංස්කාර වලට සම්බන්ධ කරලා කියනවනම් එකක් ප්‍රතික්ෂේප කරන්න නැතුව අර ගන්න බෑ. එන්නතෝ කියනවනම් අපිට ලිප්ස්ටික් යූටෙක්ස් ගාන එක තියා ගන්න ඕන නම් මේ සරල එක ගන්න බෑ. මේක තියා ගන්න ඕන නම් අරක බෑ. හැබැයි දෙකම අපි දන්නවා. දෙකම දැනගෙන ඉඳද්දි ලිප්ස්ටික් යූටෙක් ගාවයි කියලා ගෑවෙන්නේ නෑ. භාවනාවේ කියන්නේ ලිප්ස්ටික් ගන්න බෑ. භාවනාවේ යූටෙක්ස් අරගන්නෙත් නෑ. භාවනා කරපම හිතේ තියෙන එක නේද ගාලා බලද හැගේ ඒක තේරෙනවා වෙනද ගාපු ගෑවිල්ල ගෑවෙන්නේ නෑ. ගන්න පුළුවන් ඕන විදිහට ගන්න. ආන්නේ විදිහට මේක දිහා බැලුවොත් මේ කෙලෙස් නැති හිතට ආසා කරන එක නෙමෙයි මෙතන තියෙන්නේ. කෙලෙස් නැති එකක් මට උරුමයි. එහෙම තීති කෙලෙස් වෙන එක තමයි කෙලෙසිල්ල ගතිය. මේ දෙකම සමහිත කරන්න අටිසග්ගාන පස්සනාවේදී පරිත්‍යාගය සහ අඛණ්ඩණය කියන පඛණ්ඩණය කියන්නේ නිමග්න වෙනවා. සිපවැළඳ ගන්නවා. පරිත්‍යාගයෙන් දීලා දානවා. සත්තම් බච්චා හොරේ සන්නේ අන්නේ දෙක ගන්න බලන් යා මේ මුළු ජීවිතේම මේ වගේ ට්‍රාන්සියන්ට් එකක් තියෙන්නේ. ෆ්ලීටින් මොමන්ට් එකක්. ලක්ෂණක් තියෙන්නේ. ඉතින් ඔබ දෙකට බෙදලා මේක හොඳයි මේක නරකයි කියලා එකක්වත් තමන් අල්ලගත්ත ගමන් උතුම් ආතතියක් තියෙනවා. මේ දෙකේ එකක්වත් නැහැ ඔක්කොම අපිට අපිට ආණ්ඩු බට්ටු කරන්න බැරි අනාත්ම ස්වરૂපයක් තියෙනවා. විස්තර කළ බලතයි මේකට කෙලෙසනවා කියනවා මේකට පිසුදු නැහැ කියනවා. ඒ දෙකෙන් කොයි එකකට හරි තමන් අඳුර ගන්න ගිය ගමන් ආතතිය එනවා. දෙකම හොඳට වෙන් කර ගන්න වෙන් කළ මේ දෙකම මම නෙවෙයි. ගරු ස්වාමීන් වහන්සේ මා මම බොහෝ කසිත භාවනා කරන්නේ උදේට මෛත්‍රී භාවනාව වඩන අතර වාක්‍යයට ඉන්ද්‍රයන්ගේ අනිත්‍ය භාවනාව හෝ උදාසතිය හෝ මරණ සතිය මේ භාවනාව දලු අවස්ථාවල බලමි ආනාපාන සතියද වැඩිම උත්සාහ කරනකොට කකුල් සහ බැලන්සේ දැනෙන අධික වේදනාවන් නිසා අරමුණට හිත පමුණවා ගැනීමට නැහැකීම නිසාද අතීත සහ අනාගත සිතුවිලි පහළ වීම නිසාද අරමුණට සිත යන්නේ නැහැකීව නිදා ගැනීමට යයි. එන රීතියකට බැඳීම පසු අනිත් සියලුම භාවනා අමතලා තමා. උදේ සිට මුළු දවසම ආනාපාන සතිය පමණක් වැඩිමිට පටන් ගන්නවා. මනදී හේත සම්හාන් කළ වේදනාව හැදෙනවම ඊතරදී නේ භාවනාව නවතා යෑමට නැහැ නිසා තා පස්සේ සියලු වේදනා ඉවස වෙන්නේ. නමුත් දින සමහරක් යන විට මෙම වේදනා සියල්ල තුනී අතර දැන් නම් ඒවා නොදැනෙන තරමියයි. ඉමෙන්ම හිත අරමුණකට මුමින් මනවා උස්සාරයේ ටික කෙලි ස්වභාවය මුමින් වෙන අතර බොහෝ අවස්ථාවලදී කායික හා මානසික සැහැල්ලුවක් වෙන දෙයි. මාර්ගයට ප්‍රශ්නේ නම් නැවත දින දෙකකින් ගෙදර කියන්නේ. නැවත වැඩ අන්තරුන්නේ. රැකියාව ගෙදර වැඩ සිද්ධිත් ආත්මට ඒ සියල්ල ආවද කර සිත නම්වන්නේ කෙසේද යන්නයි. ආනාපානසති භාවනාවේ වැඩකරනම වහන්සේගේ රාජ්‍ය දේශනා ඇසීම සහ පාරමිතා පොහොන් කිරීමෙන් පමණ වැඩවන්නේ. ඒ නිසා එහෙට ප්‍රශ්නය වහන්සේට පිටරක් නේද වහන්සේට නිසා එතකොට මේක අහගෙන ඉනකොට පේන්නේ මේ විදිහට ආනාපානේ කරලා වේදන කපලා උදේශල අමාරු අයින් කරන ආනාපානට යන්න පුළුවන් ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවද සමන්තියක් ඇති කරලා තියෙනවද මේ ධර්මයේ එක ප්‍රශ්නයක් කළා දැන් ඒකද කියන්න හදන්නේ. මේ ප්‍රශ්න කරුගේ විමසන්නේ. තාමත් ලස්සනයි ඕන කෙනෙකුට වටිනා මොකද ගොඩේ ලේසියට පහසුටත් මෛත්‍රී වාඩ බුද්ධානුසතිය කරනවා. කමක් නෑ අපි රිට්‍රීට් එකට පස්සේ අපි කම්මෝගෝචිකාව කියලා කියුවාම අපිට පේනවා ඒක නිකම් මගේ ඇර යමක් කරනවා නම් අනපනික කරත හැකියි. ඒකට හොඳ ලස්සන ජීවිත ප්‍රවෘත්තියක් පෙන්නනවා මේකේ. සීක්ටි මේකට පස්සේ ආඩවන්නේ හරිය ගිහිල්ලා. දැන් මේක ප්‍රශ්නයක් වෙලා. මේ මට වෙන්නේ මේ හරියම ප්‍රශ්නයක්. දැන් ඊගාට ගෙදර යන එකට. හරි කියේ නැත්තම් ෂෝ. අර පරණ විදිහටම බුද්ධාගම කියලා පුදිය ගන්න තිබ්බා. නැබෙන හැමතිම ප්‍රශ්නයක් කරගන්න අපේ හිත. හැම ලාභයක්ම හැම සම්පත්තියක්ම හැම එකක්ම ප්‍රශ්නයක් කරගන්න. ඒකට හිතෙන් අහන්න දෙන්නේ ආදී ඔය තටවන තටවන ගත්ත එක ඔබට අවාසියක්ද කියලා. මේ භාවනා කරලා ආනපන කරන්න පුළුවන් කියලා දැනගැච්ච මේ හැකි සංඥාව මේ හිතගත කරන අදන ජීව ජීවිතයට ආවාසියක්ද? මම දන්නේ මම මේ වර්ණ කණ්ඩායම් එක තේරෙනවද කියලා. ඒක නෙමෙයි අහන්නේ. එහෙම එහෙම උපදේශයක් අහන්නේ වනම් ඇත්තටම ප්‍රසාදණියයි. අහන්නේ දැන් මේ දැන් මට යන්තම් මේක අල්ලගන්න පුළුවන් වුණා. දැන් ගෙදර ගියාට පස්සේ දැන් මේක නැති වෙනවා. නැති වෙනවා කියන එක ෆුල් ඇසියුම් කරලා කතා කරන්නේ. ඒ නිසා මේ අමාරුවෙන් දවස් හතරක් පස්සේ අල්ලගත්ත එක තමයි ප්‍රශ්නේ දැන්. කොයි දෙයක් හම්බුනත් අපේ හිත ඒකෙන් ප්‍රශ්නයක් ඇති කරගන්නවා. ඒකට ඒ ප්‍රශ්න කරුගේ අකල්පේ මත තමයි උත්තරේ තියෙන්නේ. ආවුද සමග මොඩ බඩුව ආවුදත් එක කරපතනවා. ආවුද තියෙන කරපතනේ ආශිලා වැඩගත්ත බැරිලා පැත්තක තිබ්බා. ඒ නිසා භාවනා ජීවිතය යනකොට එන්න එන්න මම එකක් කියන ප්‍රස්තාවල් වැඩි වෙනවා. එන්න එන්න එන්න එක දෙයක් කලහයි ක්‍රම සාවිති වැඩි වෙනවා. ඒ වගේම ප්‍රශ්නට උත්තර විවිධාකාරයෙන් එන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට ප්‍රශ්නට උත්තර විවිධාකාරයෙන් ප්‍රස්තාවල් වැඩි වීම හැදල් කරගන්න බැරි නම් ඒ වැඩි වෙන හැටින මෙරිට් එකේ බැංගිෆ්ට් එක හැන්ඩල් කරගන්න බැරි නම් ඒක තන්නේ කර චින්තාමය ප්‍රශ්නයක් මිස භාවනාවකින් එහෙම නැත්නම් ප්‍රතිපදාවකින් ප්‍රශ්නයක් කවදාකවත් ඇති කරගන්න. චීන ප්‍රශ්න විසඳනවා මිසක්. නමුත් ඒ තර්කහිත ඕක මේ පැත්තෙන් මේ පැත්තෙන් දාලා ආය ප්‍රශ්නයක් හදනවා. වැඩිම උච්චර තමයි. ඒ නිසා විචිකිච්ඡාවට මුල දෙන්නේ නැතුව ඉතින් ගියාට පස්සේ වෙන දේ බලන්න. අපි හිතන දේ නෙමෙයි වෙන්නේ. ඉතින් ගියාට පස්සේ මම ඇඩ්‍රස් එක දීලා තියෙනවා මට ලියලවන්න මම එතකොට උත්තර දෙන්න. දැන් මේ ගෙදර ගියාට පස්සේ මේක කැඩෙනවා කියන උපකල්පනයට මම එකඟ නැහැ. ඒක ඔක්කොම මේ මායя දාන කෙලෙස්. මායя දාන විචිකිච්ඡා. ඒක නම් අපිට කියන්න තියෙන හැම ලැබෙන ලැබෙන හැම කමනිතියක්ම ලැබෙලම හැම ආයුධයක්ම බඩුව තුවාල කරනවා කියන. එහෙම වෙන්න ඕන කමක් නැහැ. එහෙමනම් මේකට ප්‍රතිපදාව කියන්නේ. අපි මේ උපයාගත්තේ හැකියාවක්. අපි උපයගත්තේ සම්පත්තියක්. ඒක බම්බර වැල්ලි උනක් කරකිනවා. සංගීතර ගියාට පස්සේ බලන්න මොකද වෙන්නේ කියලා යන්න ඉස්සෙල්ලා දැන් මේ හිතන ගෙදරට කල්පනා කරන එක කාලේ නාස්ති කිරීම. දැන් මේක ගෙදර ගියාට පස්සේ මේ මට නාස්ත ගන්න බැරි වෙයි කියලා හිතනවනම් ඒකත් වැරදි උපකල්පනයක්. හොඳම වෙලේ තමයි ගිහිල්ලා කොහොමද කියලා බලන්න ඔය කියන එකක්වත් වෙන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ පළවෙනි මේ ඉවත් දැනගන්න ඉතිරියට සමාව ඇදෙනවා. පෞද්ගලිකයේ අන්තිසාර ප්‍රශ්නයක් නමත. අමාරුවේ ධර්මයේ සහ වෛද්‍යයේ පස්සේ. එරදී නියම එන යන බව තත්ත්වය විතරක්ම අදාකාරීකව. නමුත් දැන් මේවා පැහැදිලි දැනගන්නා බැරි වරා අත්‍යන්තකටපත් වෙනවා. විචේක මෙතරම් පවුල අසහනයෙන් වඩා දිනසා ගැනීම හොඳ සිටේ. අල්ලාහට පරමයි නිසා සෝකේත වැඩි වෛරේත වැඩි නමුත් අතහැරීමකට නොහැකිය කිරිනක හෝ අනිවාර්ය තේරුම් වෙන හොඳමාන පවතේ සිටින මෙවැනි අතහැරීම බුදුදහමයි බලන්න කෙසේද උසාවන ඉස්සල කිව්වකම තමයි අපි භාවනා කරනකොට ප්‍රශ්න විසඳව පේනවා හොඳට තේරෙන්න පටන් ගන්න මගේ වගකීම මට විඳ ගන්න තියෙන ප්‍රදේශය ඒක එන්නේ පීයක් කරාද කිනිසක් කරාද මිනිහබියක් කරාද තරාගේ ද්වේෂ මොහරාද කියලා හොඳට පේනවා මේ ලැබිච්ච හොඳ දර්ශනය විශේෂ දර්ශනය ප්‍රශ්නයක් වෙන්න බෑ ඒක කියනවා නම් කන්නාඩි එකක් දැම්මම පස්සේ හොඳට පේනවා වෙන්නට වෙන්නේ ඉතින් මේ පේන එක කරදරයක් වෙනවා වගේ පේනවා ඒක නිසා සීලිනස ගන්නවා කියන්නේ ඔය ඔය මහා ලෝකයක් නෙමෙයි. ඒක බොහොම සිම්පල්. ඒක හිට්ලර් කියලා තියෙනවා ජීවිතය සාගන්න එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ ජීවිත කියන එක අමාරු කියලා. ඒ නිසා ජීවිත සාගන්න පුළුවන් නම් ලේසි කියලා හිතනවනම් කරලා බලන්න ඔය හිත තමයි. ලේසි නැති වැඩක් වෙන්නේ නැහැ. ඒ අර ලොකු සංජය කාට ඇවිල්ලා තියෙනවා උපාසක මහත්තයෙක් ඇවිල්ලා මේ මට මෙන්න මේ ප්‍රශ්නට උත්තර දෙන්න කියලා මම පුළුවන් පුළුවන් කරන්නේ. අනේ යටි අන්තම් පුළුවන් කියන කෙනෙක්වත් හම්බුණා. ආ හොඳයි වාහනේ ගෙදර ගිහලා එන්නෝ කළු. දැන් දැන් බැසිලා දැන් එහෙම බෑනේ. චිත ගිහිල්ලා එන්න ඇවිල්ලා මේ සීල් සමාදන් කරලා සිල්වන්න තෝ වැඩිද ස්වාමීන් වහන්සේ ඔක් කරන්න කියලා. කුල්ලුවන් කපුණාට ගිහිල්ලා එන්නකො සීල් අරගෙන ඒ කාලයක් ඉඳලා අපි පැවිදි වෙලා ඊට පස්සේ කිව්වට පස්සේ කවලු හැබැයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න විඳුණාට පස්සේ මම සිව් කරනවා කිව්වා. උගසාදි කිව්වා. හොඳයි ඒකට කමන්නේ සිව් ගන්නවා කියන එක ඉතර තරම් ලේසි නෑ කිව්වා. දැන් මහානකම හොඳට කරගෙන ඉන්නවා. එයාගේ සීසින් හදා ගන්නවා කිව්වට ඔය ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ. සීතින් සැකයෙන් කරගන්න පුළුවන් නම් අපි මිනිස්සු මරනකොට මොකටද පව් මේ මේ දුක් මේ වෙන්නේ. ඒ කුකුලෙක් කපනකොට අර කතලි කෙල්ලෙක් කියවලු මොච්චර සන්තෝෂ වෙන්න ඕනේද? මෙච්චර ස්ටේන්ලස් පීයකින් මම වගේ අතකින් බෙල්ල කපා ගන්න පුළුවන් මිනිස්සු කෙනෙක්. මේ කුකුල් ජීවිතය ඉවරයි නේද? උඹ හොඳ තැනකට යනවා. ඒක හරි ෂෝක් ප්‍රසීසින සගනේ සා සීසන් සගනේ කරන්න පුළුවන් නම් ඒ කන්ට්‍රෝල් පොත් එකේ පළවෙනි චැප්ටර් පළවෙනි පිට විතරක් කියවන්න. එයා විශ්ව කරලා තියලා තියෙනවා. ඒ මිනිහා කතෝලික. ඊමණට කියනවා මේකෙන් ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ ඒක. අපි හිතුවට. දෙක දැන් තියෙන ප්‍රශ්න විසඳ වෙලා. ඒ මනුස්සයාට හිතනලු මම ඉදක් කිව්වා. නමුත් හරි සීතසක් නැති වැඩක් නැහැ. තවත් මේ මාත් එක්ක මට චිත්තක්ෂණයක ජීවත් වෙන්න බෑ තමයි. එතකොට කල්පනා කරනවා මාත් එක්ක මම ජීවත් වෙනවා නම් දෙන්නෙක් එපා නේද? කොහොමද නියම මමයා? කියනකොටම අර පැනික් එක උපුරන වට්ටමට ගියා. හොඳටම වෙහෙස වෙලා ඉන්නේ පැනික් ඉෆෙක්ට් එකේ. උපුරන වට්ටම ගිහලා මනසට කිසිම පාලනයක් කරගන්න බැරුව තන්නේ කර මුළු ශරීරෙම වද දෙන වට්ටමට එකපාරට ආලෝකයක් ආවා. එදා ඉඳලා මනසගේ තිබුණු ප්‍රශ්න ඔක්කොම අතහැරලා ලෝක ගුරුලෙක් බාටපත් වුණා. ඒ සමයේ නිවනට කිට්ටු කරලා තියෙන්නේ. දුක හොඳටම පෙන්නවා දැන්. ඉතින් අපි ගොඩේ කරවලින් ඔක විශ්ලේෂණ හදන්න ඕනේ. ඔක ඔක්කොම යන්න අරින්ද භාවනාදී කරගෙන යනකොට පුපුරලා මැරලා කියන්නේ කමන්නේ මාත් වෙනවා මේ පාංශකෝලිට. බය වෙන්න එපා. මේ කරගෙන ගිහිල්ලා තකතිර වෙන්න එපා. මොකද කෙරුවට ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්න දුක පැමිණෙනකොට දුක්ඛ සත්‍ය මෙච්චර ළඟට එනකොට ඒ තාම අතපය කඩා ගන්න නැහැ නේ. දැන් මේ මට්ටමට ආවා වගේ එන්නේ එන්නේ එන්නේ එන්නේ ලෝකේ දැඩි වීමක් සිද්ධ වෙනවා. අනිත් වෙලා වෙලා වෙලා වෙලා වෙලා තමයි කිනිකන්ද පිපුරුවා වගේ ඒක යන්න පටන් ගන්නකන්නේ ගියාට පස්සේ තමයි දුකේ ප්‍රමාණ කිරීම හරහා තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කිරීම වෙන්නේ. ඒක කියන්නේ අරිඤ්ඤය කියනවා කියන්නේ හාත්පසින්ම දැනගන්න. මට මේ දුකේ මේ මට්ටමට එන්නේ නැතුව දුක අවබෝධ කරගන්න පුළුවන් කියලා අරමුණක් හරි අඩු නම් අවබෝධයක් නැහැ. දෙල්ලටම යන්න ඕනේ. ඒක කියන්නේ මෙහෙමයි. මරණය අවබෝධ කළ චිත්තක්ෂණය එහා පැත්තේ තමයි අනුස්ථිතිය. මරණය එක දැක මේ හිතගෙන මේ ඉන්නේ කියලාම අවබෝධ කරගන්නවා. එනවා ටික ටික ටික ටික දුක්ඛඤ්ඤම් මරඤ්ඤම් කට ගන්නවා මරණ කල්පවතු ගන්නවා කියලාගෙන එනවා. අයිති උන්දන කාලේ නිවන තමයි පෙන්වන්න දැන් ඔබ ඔක්කොම පෙන්නපන්. පෙන්වන්නේ ඔක්කොම පෙන්නපන් ඔක එහා පැත්තේ නිවන. ඒක එන්නේ ඉස්සල්ලා හැරිලා ගියොත් ඉතින් ආයෙසරයක් නිවරට යන්න හම්බෙන්නේ නැහැ වයසක ලොක්කෙකුට කිව්වලු බ්ලඩ් ප්‍රෙෂර් එක නැගින්න නැති වෙන්න නම් heart attack එන්නේ නැති වෙන්න මේ වටේ පිටිනේ වටේටම හැමදාම දවසක් යන කිව්ද කියලා. ඉතින් ලොක්ක ඇවිදගෙන ගියන පස්සේ 60 විතර පැනලා පස්සේ යා ගෙලවට කරන මහන්සිය කිලු ඒ පැත්තෙන් ගෙදර ආවා පොතේ. ඒක ලේකවල මට දැන් රවුමම යන්න බෑ. වයසයි කියලා. එහක් කෙලවරට ගිහින් ඉතින් එහා පැත්තේ ගාන ඒත් ගෙදර මේ පැත්තේ ගාන ඒත් ගෙදර පරාජිතෝ මේ පැත්තෙන් ඇවිල්ලා කියනවලු විශ්වපත් රවුම ඇවිත් දැන් භාගෙන් කියලා පයින් එනවා කියනවා. ඒ දුක විඳින කට්ටියත් එච්චරයි ගෙවන්න තියෙන හරි ගෙවලා තියෙන්නේ. නැවත එනකොට අර පෞෂත්වෙ බිඳ වැටිලා. ඒකට සීතිනසා ගැනීම වගේ নানা ප්‍රකාරක මගින්නවා. ඒ කවදාකවත් හිතන්න බෑ විඥානයේ විසින් මේවා දෙයි කියලා සත්‍ය ධර්මයක් විදිහට තන්නේ කළ වංචනික ධර්මයක්. ඒ නිසා පැමිණි දුක් පැනිරායි ඒ විදිහට කරගෙන කරගෙන යනකොට හදක් විලක් පැනවීමක් සිද්ධ වෙනවා. ඒක නිසා භාවනා කරන යනකොට ඇත්තටම සර්වඥාන්සේ විශ්ව කරන්නේ වනමුකේ පෑදුවා වගේ කියන. වනමුකේ පාදනා කියලා කියන්නේ තුවාලයක් සුද්ධ මෙහෙටාන ඉස්සර සුද්ධ කරනවානේ. සුද්ධ කරපුවාම මේ සුද්ධ කරපු තුවාල උලන් වතුරත් රිදෙනවා අතවැදුනත් රිදෙනවා හරි වේදනයි. සුද්ධ කරන්නේ ඉස්සරට වැඩි වේදනයි. ඒ කියන්නේ මෙහෙට වැඩ ඉතින් යා කියනවා නෑ සුද්ධ කරන්න තෝ බෙහෙත් ගන්න කියලා. බෙහෙත් ගන්නෑ. ඒ නිසා වනමුකේ පෑදුවා වගේ එන්න පටන් අර ගන්නවා. අනුන්දී උදකක් හෝ මේක වෙනස් මේක නැති කරගන්න වෙන ක්‍රම තියෙනවා කියන කල්පනා ඔක්කොම වචනික දේවල්. දැන් මේ භවනා ක්‍රම නිසා අපි යම් ප්‍රමාණයකට ඒකට වුණ දීලා තියෙනවා. එච්චරයි අපිට ඉතුරු වෙච්ච දේ. අල්ලගන්න බැරිකමක් මොකද්ද? තරින් බැරිකමක් ගැන කතා කරනවා. මේක කියන ගෝනුස්සෙකුට පත් වෙන මේ පාන්තිරයක් දුන්නොත් ඒක හිතන්නේ අඬුවෙන් අල්ලගත්තා ඒ ජීවත් වෙන සතෙක් කියලා. අඬුව පිච්චිලා යනකම්වත් අතාරින්න. පොල්තෙල් පාංගනේ අල්ලගෙන ඉන්නවා. ඉතින් ගෝනුස්සක ඥාන ගෝනුස්සක ගෝනුස්සක අත පිච්චෙන අපේ නෙමෙයි. සතරපා. අතරපා ඉවරයි. අපි ඉන්නරම අපි අතහැරුවොත් හෙට ලෝකේ ඉරපායන එකක් නැහැ. බටහිරින් ඉරපායයි. අපි නැති වුණොත් මේ මොකක්වත් වෙන්නේ නැහැ කියලා. පිස්සු අර මිනිස්සු කැවුම්ද බෙදලා කනවා. යන්නම් මේ මල වාතය ඉවරයි අයිනෝනයි කියලා. අපි ඔය ඉන්නකන් තමයි කරන්නේ. අපි හිතන්නේ අපි නේද මොකක් කරන්න බෑ කියලා. අපි විහිම බටව ගත්ත එකක්. අර මිනිස්සු ඉන්නේ නැකිය මැරෙන්නේ නැහැ, දහ කවෙන්නේ නැහැ කියන්නේ ඉන්නේ. එතකොට මේ මිනිස්සු කියලා යන්නේ යන්නම් මේ කරදරේ කරේ. ඔය ආච්චි මල දවස් වගේ කියලා උපමාවක් මම ඔකට රචනයක් ලියනකොට යොදලා වාක්‍යයක් කියන්නේ කිව්ව මට තේරුණේ පහේ පන්ති. ඉතින් ආච්චිමලෙච්ච කනකාටුවක් ගැන කියලා. ඉතින් සරට hina ගියා. ආච්චිමලෙ දවසේ කියලා කියන පාටියක් දාන දවසේ. ඒ මිනිසුන් හරි සන්තෝෂයි අනික මිනිසුන් නේ. ආච්චි තනින්නේ මම නැතුව මේ ගෙදර මොනම දෙයක්වත් කරන්න බෑ. මම තමයි ගම කරන රාහාවි කියලා. භාවනා කරන්න ආපුවම ඒක අල්ලගෙන එන්නේ යාචි කෙනෙක් කිව්වා කියලා නෙවෙයි මම මේ කියන්නේ. ප්‍රශ්නේ සුහුදේ ඔච්චරයි. Taman taman හරි වැදගත් කෙනෙක් කියලා හිතපු ගමන් වැදගත්කමට ගැළපෙන්න ධූරයක් ඔන්න ගෙනත් තියෙනවා මිනිස්සු. ධූරය කියලා කියන්නේ මිය ගහක නම. මිය ගහ කියන්නේ බූරුවෙක්ගේ පිටේ. මිය ගහ තියෙන්නේ මීහරකෙක්ගේ පිටේ. නිසා භාරේ මේ භාර දුර කාණයකට දුරයක් අපිට ලඟුණයි කියලා කියන්නේ අදපන් වෛරෝ බලභාගී. ඒක මේ පිටකොන්න හැම යන වැඩක්. අපි හිතන්නේ නම්බුඩාවක් කියලා. ඉතින් අපි හරිය කැමති කියන මං හරි මිසි මට වැඩ අරක තියනවා මේක තියනවා කියන හදනවා. ඉතින් ඒ කියන්නේ මේ මිනිස්යා මේ දුක් වලට මෙච්චර ආසයි. දුක පිළිබඳ අවිද්‍යාවට ඒ තරම් තණ්හා කරනවා. මං හරි මිසි කෙනෙක්. මට මට හරි වැඩ තියෙනවා. අනේ අනිත් පාටින් අහුවා කියන්නේ මේක යන්නේ කොහාද කියලා බලන්නේ කියලා. මම රසයෙන් අස්සෙන් ගිහිත් වෙලා ඉතින් මම හිතාට මම ඉන්නේ ලෝකේ හොඳම මැනේජර් කෙනෙක් කියලා. මම අර විශ්වාසෝපාය හිටියේ ඒක 385 මිනිස්සු ඉන්නවා මොනවක් කරන්න ෆුල් ෆ්ලෙජ් යනවා. ડોક્ટર සනාකම් කරලා මට කතා කරලා කිව්වා නා මේ රාහුල හමුදුරේ ඉන්නවා යෝගාවචර රාහුල හමුදු කියලා හම්බෙන්නේ කියලා. ඔබට ඕන ප්‍රශ්න කියලා කියපන්. ඉතින් මේ සාතර දීපුතිය හිටියේ මං ගියා. එයා සර්පෙක්ගේ තා වගේ දැක්කම තියා බැලුවේ නිකන් ගැරන්ඩියක්ගේ තා විදියට වගේ. මොකද ආවේ කියලා. ඉතින් දන්නේ විදියට කිව්වා සාංශ පොඩ්ඩක් කතා කරන්න කියලා. අද මට වැඩ තියෙනවා. ඉක්මනට කතා කරන්න දෙයි. ඊට පස්සේ මම කළා අන්ත මේවා රසාව කරන කෙනෙක් හරි ආසාවක් තියෙන පැවිදි වෙන්නේ. මම වෙලා තින්නේ කම්පැනියක් කඩාන නැටි අර 380 බාර රසත් රසාව කණ්ඩත් බොණ්ඩක් තියෙන සුද්දා කියනවා. ඒක නිසා මම මේ රස වෙනවද ඉන්නවද කියලා බලන්නේ. ඊට පිට බලන්න ගියා මම උඹට එකක් කියන්න. බෝතලෙන් ගියොත් උඹට අඩිය හොඳ එකක් කොටෙක් දෙනවා. ලංකාව කියන්නේ ඉලිටරේට් රටක් නෙවෙයි. උඹට යන්න ඕන ඵලයක්. මාට නේද කියාට ලැජ්ජේ තියෙනවා. අයියෝ හද්දේ මේ ගැන ඇනලයිස් කරන්නදී පස්සේ පස්සේ පස්සේ පස්සේ මම ඇවිල්ලා ડોක්ටර් කෙනෙක් කිව්වා. දීපොත්‍රේ මෙච්චරයි. බෝතලෙන් ඵලයක්. ඔය ඊට පස්සේ ඔතේට හොඳ කෙනෙක් කියලා. එනිසා අපි බාහිර දూరుයක් අරගාන හිටියත් අපි අයින් වුණාට පස්සේ ඔය ප්‍රශ්න වලට වැඩි හොඳින් විසඳෙනවා. ඔය විදිහට හොඳ කෙනෙක් ඕක කරනවා. එනිසා කරුණා කරලා සීදී නැස ගන්න ඕනේ පොඩ පැත්තකට වෙන්න. පැත්ත උනාට පස්සේ කෙනෙක් කරනවා. අපි තාන්නේ මම නැත්තම් මගේ බැස්පල්ම නැත්තම් නෑ කියලා මේ මමයා අපි මමයා නැත්තම් මාන්නේ විහිං මේකට කියන්නේ වෙස්ටඩ් ඉන්ට්‍රස්ට් කියලා. වෙස්ටඩ් ඉන්ට්‍රස්ට් කියන්නේ අනිත් එක්කනට බෑ. ඒක මට පුළුවන් යාට ප්‍රශ්න තේරෙන්නේ නැහැ. මයිලක තමයි උත්තර තියෙන්නේ. මමපත් කරන්න කවුරුත් නැහැ. මම විහිින්මපත් කරගන්නවා. I self suggest කරනවා. I propose myself. මේට වැඩි කැත හිතක් ඇත්තේ නැහැ කියලා වෙනච්චෝ කියලා දිනවා. මිනිස්යාගේ හිතේ පහළ වෙන හිතවලින් තුප්පහිම හිත තමයි vested interest එක. තව කෙනෙක් අහිංසකෙක් අල්ලගෙන මම අයියා වෙලා. අයියා පැත්තට තමයි තමුසෙත් තියෙන්නේ. මම තමයි මේක දන්නේ කියලා එයාට එයාගේ සුභසිද්ධිය වෙනස එයාට කියලා දීලා මම අයිය වෙන්නා. ඕක හරහා තමයි මිෂනරි සේවය සම්පූර්ණම ගියේ. මිනිස්සු දන්නේ දෙවියෝ අදහන දෙවියෝ දන්නේ මම විතරයි. ඒ නිසා දෙවියෝ අදහන තු ඔක්කොම දෙවියෝ අදහසට ගන්න ඕනේ කියලා මේ කොලෙජ් එකේ නම කියා ගන්න ඕනේ නෑ. ඔබ තමයි මිෂනරි සර්විස් එකේ කෙරේ. කීයක් සුද්ධ යුද්ධ කරාද? ජකරුණා කළ සිරිවිස් කෙනෙක් වෙන්නේ. කරුණාකර මතක තියාගන්න ගංගා නම් කිවි අපිත් වැලියට යන මිසක් අර වැලියට රෙඩිය මගේ වැලියට වෙනසක් නැත්තේ නෑ. ඒක වෙච්ච දවසේ ඔය මහා ලොකු වරක් ගන්න දෙයක් නැත්තේ නෑ. ගත්ත ධර්මයක් මේ පටව ගත්ත දෙයක්. Taman විහි Taman හිතනවා මේ මම නැතුව කරන්න බෑ කියලා. ඊට බුදුහාමරට පස්සේ දැහැන අප්සෙට් කරලා තිබුණානේ. නෑ මොනවා ඒක එහෙම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මම ගියාට මගේ ධර්මස්කන්ධය තුරලා තියෙනවා. ඒ නිසා අපි එක් එක් නැතිුණයි කියලා මොනම වෙනසක්වත් වෙන්නේ නැහැ ජීවිතේ. ලෝකෙට වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි මම යට වෙනසක් කරනවා. මම යට තමයි බිල්ල බිල්ල කපා ගන්න සිද්ධ වෙන්නේ. මොකද මම ඇඳගත්ත ලෝකෙක ජීවත් වෙන්නේ මම ඇඳගත්ත නාටකමකට මේ රඟපාන්නේ. අපි කවුරු නැති වුණත් මේක හේතු දෙටි පායනවා. මේ කටයුතු ටික වෙනවා. ඒ නිසා ඒ කට්ටියට කරගන්න කෙනෙකුට කරගන්න දීලා භාවනාවේදී Taman වෙත පැමිණෙන දුක අරගන්න මේ මම විශ්ින් අල්ලපදා ගැනීමක් තියෙන්නේ. ඊ අල්ලගත වැඩි තද වෙන තරමට තදින් වෙහස වෙනවා. පොඩ පොඩ රිලීස් වෙනවා. රිලීස් වෙන්නේ කාලානුරූපව. ක්‍රමානුකූලව අනු මේ සමීකරණයකට අනුව නෙවෙයි. ওই වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඔක වෙනකොට වේදනයි. නමුත් ඕක වෙන්න දෙන්න වේදනකට ගියාට පස්සේ තමයි මේ දැන් මේ වෙලාවේ වැටෙන දුක කොච්චරද ඊට සාපේක්ෂව විපස්සනා ඥානයකට කිට් වෙන්න හදන්න. මේ තුකෙන් බැලපු ගමන් සාපේක්ෂ විපස්සනා ඥානය නැති වෙනවා. මහසි සයද ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා හැම වෙලාවෙම විපස්සනා ඥානය පහළ වෙන්න ඉස්සෙල්ලා ඒහා සමාන දරා ගන්න බැරි දුකක් එනවා. අනේ මට දැන් ඇවිදින්න බෑ මම භාගයක් කියලා අපව වෙනවා කියන කෙනෙකුට ජීවන තියෙන හරි ගෙවලා තියෙන බඩු නෑ අපව ගෙදර එනවා ඊස්සතියි. ඔය එච්චගේ වෙන එකක් වෙච්චා ගිනියකුරක් වෙච්චා කියලා ඉස්සරහට ගියොත් තමයි ඒකේ මේ ආනිසංස බුද්ධ විඳින්න පුළුවන් කියලා කියනවා. ගාසාන් වහන්සේ මේ මාගේ බාරගත්තේ විශේෂ සිද්ධියක් නිසා ඔබ වහන්සේ දැනගැනීම සහ පැහැදිලි කර ගැනීම සඳහා පරිපාලනයට සිටින්නේ. ඊළඟට භාවනා වැඩමුළුවේ පස්වන දිනයේදී පමණ කාර්යයේදී මගේ ශරීරය තව වේගයෙන් කම්පණය වන බව තේරුණ නිසා ඔබ වහන්සේගේ උපදෙස් ලැබුවා. ඔබ වහන්සේගේ උපදේශාදී භාවනා ශාලාවේ පිටිපස නිම වාඩි එනවාට චීජ පූජා කළ මම කාමයක භාවනාවට දැස් කිනාගති. ඒ සංගම මගේ ශරීරය ඉතා වෙලින් කම්පන වීම පටන් ගත්තා. එය හැමතැනම ඇඳුණා, කැපුණා. වේගයෙන් කම්පනය වූයේ මාව කඩා උඩ ගන්න ලෙසින්. සමහර අවස්ථාවලදී ශරීරය එකකට පමණ සංසාරියයි. මේ මට සිතා ගැනීමටවත් තමයි කියන්නේ. ඇඟේ එකින් එක විග්‍රහ කරලා ඒකෙන් ගනි ගනි මේකෙන් ගනි මට මරණවල ඇති මම අන්දසියෙන් සිටියාට ශරීරේ පුරා දහදිය වැඩි. ඉහත් අස්පහින විතර මෙය ගන්නේ. එදා දවසම පාඩම්කට වාඩි වෙන හැම අවස්ථාවකදීම එමත් අම්මා ශරීරය සිකර ගැනීම අතරින් සිදු විය. වේදනාවක් මනසේ උවද ඒකම වෙස් කරය. එම අවස්ථාව පසුබිමට කල්‍යාණ මිත්‍රයෙකුගේ ප්‍රසන්න නම් බැරිව වරහන් පැහැදිලි විය. ඔවහන්සේ සඳහන් කළ සඳහන් කළ තිබූ පරිදි එය වගේ කර්ම දෙකකින් පසුදින අභිමුඛ පරයන්කේ වාක්‍ය විට මට එම කම්පණය නැරදී ඇති බව තේරුණා. එහෙත් ඒකෙන් ආවකින් මගේ ඉස්සරහට ස්ක්‍රූඩ්‍රයිවර් එකකින් නැන්දේකින් හාරගමියක් මට ලැබුණා. එහි කිසිම වේදනාවක් ලැබුණේ නැහැ. ඊට පස්සෙ මගේ ශරීරය වටා එන ජීවිතේ උදාසීන ලෙස කරකිරීමට පටන් ගන්නවා. මේ ක්‍රමයෙන් වේගවත් විය. එහෙත් ඒ පිළිතර නොපෙනෙන බව මා තේරෙන්නේ. ඉස්සරහට යනකොට මෙහෙන්ති ආලෝකික සංක අවකාශය විසුමානට ක්‍රමේ මාගේ ශරීරය නැති කියේද එම ආරෝග්‍ය එදා දවස පුරාම මාළකරදී තිබුණු අතර ඇස්තර මාගේ ශරීරය දෙස බැලුවද ආරෝග්‍ය පවණක් වෙන්නේ මෙන්න විදිහට පසු භාවනා නොකරන අවස්ථාවවල මට මෙන්න මෙන්න ශරීරයේ කරාවි ඉස්සරහට වරණ යන එනර්ජි සමහර අවස්ථාවකදී ඉතා වේගයෙන් කරගෙන යන ශාදයක් ශබ්දයක් ඇත. මගේ ඉන්ද්‍රියන් මගේ ඉන්ද්‍රිය බිඳු ගාලෝ කරසෝ පරිදි මේවා ඔබ හඳුන්වන්නේ චක්‍රා ලෙසද. ඉතිපස් මම Google search කරමින් චක්‍රා ගැන දැනගැනීමට ලැබෙනවා. එය ප්‍රේමාවෙන් ලොකේෂන්ස් වල මේවා මට හොඳින් දැනෙනවා. ඒ වගේම මුස්තා සිහිද හැම භාවනා කරන අවස්ථාවකදී මේවා හිතා වෙන්නේ කැටි ශරීරයේ නියයි. වහන්සේගේ පාරමී භාවනා වැඩමුළුවේදී විදර්ශනා යෙදෙන විගත වැඩමුළුවේදී මේ සත්‍යයට මගේ භාවනාව දියුණු විය. මෙයාටතරේ මට හැමදාම උපදෙස් දුන්නේ අපේ වස්සේ පන්සලේ ගරු ස්වාමීන් වහන්සේලා ගැහිණාවට මෙතනම ධර්මාංගී කටයුතු කරමින් සීමිත කාලයක් භාවනාවේ දරවා මට මේ දේවල් භාවනාවේ යෙදීමට හැකියාව ලැබුණේ ඔබ වහන්සේලාගේ පරිහානියට සමනය ඔබ වහන්සේලාට පදන් මොලේදී විනාශ වලින් පරිවර්තන පදන් එමෙන්න අපි ඉතා මහදී අතෝ කියන සම්මාන රදකමින් විමානා පොදේ විවාහට අපිට ඊගා ප්‍රශ්නට යන්න පුළුවන්. හොඳයි ඉඳලා ඉట్లా වගේ ජෝක්යක් තියෙනවනේ මේ සාකච්ඡා කරන ගමන්. හරි විනෝද වෙන්න එකක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ එදා චන්න කච්චායන දේව මහන්සේට අහිමු ප්‍රශ්නයම අද අප හැමදෙනාටම ඇදී ඇත. අප සියලු දෙනාම අන්ත්‍ය දුක ආරම්භ වෙන සසරයේ දුක් දුකින්නේ එකම මාර්ගය ජාතිය නැතිවෙනවා ආදී බොහෝ කර්ම ධර්ම අතර සමහරකට මුත්‍ර පිටකේම පිළිබඳව හොඳ ආවෝදයක් ඇත. පළවෙනි ප්‍රශ්නය මගේ ප්‍රශ්නය නම් අපට දැනුවත් වුණාද ඒ අවබෝධයන් බවට පාත්‍ර නොවන්නේ අප තුළ නිත්‍ය සංඥාව ඇති නිසාද නැත්නම් සක්කාය විද්‍යට කරුණාවෙන් පාදා දෙන්න මේක දිග දැනුම් දෙකක් එකක් ප්‍රත්‍යක්ෂ ඥානය අනිත් එක චින්තාමය ඥාන දෙකක් තියෙනවා ඒක නිසා පුස්තකාලේ ඔක්කොම දේවල් තියෙනවා නමුත් පුස්තකාලට අත්දැකීමක් නැහැ ඒ නිසා අපිට පුළුවන් පුස්තකාලයක් ගන්න. ඇවිදින පුස්තකාලයක් නම් අත්දැකීම නෑ. ඒ නිසා සක්කාය දිට්ඨිය එනතම් එක දෙකට එක හේතු කරන්න බෑ. ඥාන දෙකක් ඒ චින්තාමය ඥාන යම් ප්‍රමාණයට ආවට පස්සම ප්‍රත්‍යක්ෂයට කෙනෙක් පිළිවෙන්නේ. ඒ චින්තාමය ඥාන ඔක්කොම නැතුණා ප්‍රත්‍යක්ෂයට කුසල ඡන්දය ඇති වෙන නිසා මේ මට්ටම් දෙකක් කියලා කියනවා. එහෙම නැත්නම් අරකේ මේකේ තියෙන බොහොම දුරස්ත සම්බන්ධතාවක්. ඍජු සම්බන්ධකමෙන් කියන්නේ සුතමේ ඥාන චින්තාමය ඥානට හේතු වෙනවා චින්තාමය ඥාන ප්‍රත්‍යක්ෂයට හේතු වෙනවා චින්තාමය ඥාන තිබුණු පමණින්ම ප්‍රත්‍යක්ෂ ලැබෙන්නේ ඒක සඳහා කැපවෙච්ච පමණින් ඔක්කොටම මේක හම්බ වෙන්නේ නැහැ ඒ දෙක අතර තියෙන ලොකු දුරස්ත සම්බන්ධකමක් ඒ දෙක අපිට මේ වගේ එක අතරමැද එක විචල්්‍ය සාධකෙ විශ්ල කරන්න බෑ දැන් ප්‍රශ්නය සක්කාය කියන සංඥාව ගැනීමකට පවතින්නේ භාවනාව සතිය පිළිබිඹීම දෙන්නේ යසද මොකද දේශනා කරන අයුරු මායාවාදී සිරුරා සිරුරේ අවසානය වහන්සේ මෙදී මායාව ඇසලාන්නේ නිත්‍ය සංඥාව සක්කාය විදියමද අපසාදන ආරම්භ කරන්නේ හැමෝම මායාවාදී වල ඉන්න අවස්ථාව පහළ වෙනවා මෛත්‍රී කරා මාරතෙන් කිසිම තරහක් නැහැ නිතරම නිදා ගන්නකොට මචං කියලා මුදියා ගන්න එපා. මුතු වෙච්ච ගමන් කිට්ටුවක ඉන්නවද කියලා බලන්න. මොකද ළඟ හිටියොත් මම දන්නවා මිනිහා මයිත් එක්ක ඉන්නේ. මම හරියම ආදරේ. මොකද 100ට 100ක්ම ප්‍රජාතන්ත්‍රවාදී මිනිසයා. ඌ කිව්වොත් මරෙන් කියලා කාටවත් නැහැ විතර. මම මේ මේ ජනාධිපති මම පොලිස්පති මම මේ මායා කරන්න ඔය මාරත් එක මොකක්වත් බෑ. වරෙන් යන්නේ ලැහැතලා ඉන්න. 100 100ක ප්‍රජාතන්ත්‍රයේ එකම මිනිහා ප්‍රභාකරන් ඇතිචා. ප්‍රභාකරනොත් ඒ වගේ. කියන දේ කරනකොට හරි වැරදි මොකක් කරන්නේ. ඒ නිසා මායත් එක්ක මම නිතරම ළඟ ඇසුරේ තියාගෙන ඉන්නේ. මම නම් කවදා මාය අපරාධ කරන්න හදන්නේ නැහැ. ඒක කරන්න බෑ. මොකද අපි දිනුවත් තරතුනත් මාය ඉන්න හැමදාම. මොකද කෙලස් ලෝකයක් වගේ 100 100ක් කෙලස් ලෝකයක් අපිට එයා පරද්දන්න බෑ. අපිට දිනුව කකුල් දෙක තියරට පස්සේ කකුල් දෙක අතරින් ඉංග්‍රීසි යන එක විතරයි. එනිසා මම බලා ළඟ ඉඳලා බලන්නේ කකුල් දෙක කොහෙටද ගලන්නේ. අරද්දන්න හිතක් නැහැ. ඒ එහෙම කරන්න බෑ. අනිත් මුළු ප්‍රශ්නම මේ සක්කාය දිට්ඨියයි. නිත්‍ය සංඥාට හේතු කරලා තියෙනවා එහෙම එකකින් නෙවෙයි. අපි නිත්‍ය සංඥාව නිසායි ආනාපාන එකක් විදිහට දකින්න. ආනාපාන තුන ගැස්ට්‍රික් තෙරපි කම්පන චංචල දකින්නේ නැත්තේ ඒක පෙනුනට බලන්නේ නැති. එනිසා එක හුස්ම රැල්ල කරිර බලනවා නම් ඒ හුස්ම රැල්ල ඇතුලේ ඔය ආනාපාන උම ගෙඩියක් විදිහට ඕ නූලක් විදිහට ඕ කැටයක් විදිහට නෑ. ඒක තුල තියෙන කම්පන චංචල ධාරාතෝගයක් බලන්නේ නැත්තේ පේන්නේ නැත්තේ බලන්නේ නැති එසම සත්‍යයෙන් ඉන්න හැම චිත්තක්ෂණයකම යපි නිච්ච සංඥා පිට දකිනවා. නමුත් ඒක අපිට හැඟෙන්න ප්‍රත්‍යක්ෂ වෙන්න සාක්ෂාත් වෙන්න ගොඩාක් කල් වෙනවා. ඒ නිසා මේ නිච්ච සංඥාට හෝ සක්කාය දිට්ඨියට ඔක්කොම ප්‍රශ්න ඔක්කොම විචල්ලි සාධක වශයෙන් ගන්න බෑ. ටිකට ටිකට කරගෙන යන සුතමේ ඥාන, චින්තාමේ ඥාන, ප්‍රත්‍යක්ෂ ඥාන හරහා තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ කලින් ප්‍රශ්නේ අටදිනේ උච්චාසය මහාසයනාසික පදේ සමාදන් වීමේ අරසමත්ත සසනකව සපාසනීය ඉඳගෙන වර්ගත් සිවන්නේ කෙසේද කරන්නේ පාරවන්නේ. ඒක මහාන්තත්කම ඔලොපලකම වෙන්නනවා. උසාවියකට ගිහිල්ලා උසසන හිටියොත් උසාවියට පුළුවන් එයාව පිටු දකින්න. රජෙක් කෙන වෙලාව උසස්වන ඉඳලා නැගිටින්න නැත්නම් රජු වෙනම ඉසක සදාන. බිමින්ද කණ්ඩාය අත්ත කියන්නේ ඉසකින්ගේ අවසර ගන්න ඕනේ. ඒක නිහතමානී. ඒ වෙනුවට අපිට උසසුන් ගන්නට බැරිකමට, ලෙඩකමට ඒව තපාසක නිසා නෙවෙයි ගන්න යන ඉතිවව බේර ගන්න කරන්නේ. ඒක නිසා අපි බිමින්ද කණ්ඩාය අත්ත කියන්නේ කායිමත් අවසර ගන්න ඕනේ. උසස්වනක ඉන්නවනම් හැම වෙලාවෙම වැඩි හිටියකින් අවසර ගන්න. ඉතින් ඒ නිසා යෝගාචරයේ නියතමානිකම ඔලමලකම අඩු කිරීම සඳහා ඒ උසසු මාසුන් දෙදීම වළක්වන්න කියලා කියලා තියෙනවා. දෙවෙනි ප්‍රශ්නය සතිය ආනාපානයේ හෝ සක්මනේ නිරන්තරව සිතවල පිටුවීම අධිහල සිතුවේ මොහොසේ අනුකරගත හැකි බව මම අත්දැක ඇතේ. එම සිතුවේ අසංකාරක හෝ සසංකාරක ඒකාදයි වෙන්න නොහැකි බව අවශ්‍ය නම් සිතුවිලි ඇති කරගත හැකි බව දැනේ. සිත කිසිදු සිතුවිල්ලකින් හෝ හැඟීම් දැනීම් හඳුනාගත විඥානයකින් තොරව පවතින මොහොතක් ඇතිවිය හැකිද? සිනමන් සබන ප්‍රශ්න දෙකක් කතා කරන්න එකල රූප අරමුණක් නැතුව සතිය පිටවීම ආධුනිකයට අනුමත කරන්නේ රූප අරමුණක් හරහා ගිහිල්ලා පුරුදු කරපේ කරුණා කරතයි දෙවෙනි එක කියලා කියන්නේ මේ හිතවිලි නැති හිතක් තියෙන්න පුළුවන් කියන එකක්. සමහර වෙලක ඒ වගේ දෙයක් පේනවර ගොඩාක් හිතවිලි තිබුණ එකේ හිතවිලි අඩු කරන අඩු කරන යනකොට නමුත් වැලි නැති මොහොතක් දකින්න බැරුවා වගේ නාම රූප දෙක එකිනෙකට ප්‍රත්‍ය නොවන චිත්තක්ෂණයක් නැතුව හැම වෙලාවෙම තියෙනවා. නමුත් ඒවා යම් මට්ටමකට අඩු කරාට පස්සේ අපි දැන් මොකද්ද මේ ලෙඩක් හැදිලා ශරීරේ බර තේරෙන වෙලාවක් තියෙනවා දරත භාවය. නමුත් ලෙඩ ඉවරනට පස්සේ බර නැති වුණාට ශරීරේ බර තියෙනවා. නමුත් ඒක ලෙඩ කරන මට්ටමක නෑ. පැතජෙනික් නෑ. අන්නේ මට්ටමට අඩු කෙරුවට පස්සේ පේන දේ දැන් නම් ඉතිමි නැති හිතක් වෙයි කියලා. නමුත් ඉතිමි නැති හිතක් මොන ධර්මයේ වශයෙන් හිටින්න බෑ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේ ඍචිකෙන් ආනය, අපානය, කම්පන චංචල සංසිඳන පසු එන අවකාශය ලෙස බලා සිටින්නේ. මේ තුළ මුළු භාවනාවම වගේ සිටියහැක. මෙහිදී සමහරකට ධර්ම කරුණු මතකයේ එයි. ඒවා මානසිකාවය කළ හැක. එහෙත් ඒ මානසිකාවය කොමනතර යැයි දන්නා නිසා නැවත හිත භාවනාව ලෙස යොමු කරයි. මෙහිදී මගේ ලවාරක් සමාධියද නොපැරී පාටි. මා මෙහි කියන ධර්ම කරුණු භාවනාවට සම්බන්ධ මානසිකාරයේ ඉන්න සුදුසුදයි කර්මාවෙන් ආදායෙන් නැතිවත් සනා. ඔයකෙදි කියනවා මේ අපි මනස අපිට අදාළ අපේ විශේෂීශ්‍රී ඉක්මවල යනතර දන්නේ නැහැ. ඒව නැත්තම් මට මේ ටිකේ මට දැනුම තියෙනවා මින් එහාට දැනුම මට නැහැ කියන එක දන්න දන්න තැන ඉඳලා නොදන්න තැනට යනකොට අපේ හිත කියලා නෙවෙයි යන්නේ. පටන් අරගන්න ප්‍රදේශ නම් දන්නවා. නමුත් කරගෙන කරගෙන ගියාට පස්සේ අපි නොදන්න ශේෂ්ඨී දන්න බව පෙන්වන්න හදනවා. එතෙන් තමයි අපි අමාරු වෙන්නේ. මේ තමන්ට හැකි සංඥා පුළුවන් ප්‍රමාණය දන්න ප්‍රමාණය මෙච්චරයි කියලා දන්න කෙනෙකුට නම් ඒක ප්‍රත්‍යක්ෂ කරන ප්‍රමාණය අනුව තමයි ඒක තේරෙන්නේ. ඒකල සිතාමේ යනකොටම තේරෙනවා මින් එහාට මම මේ කරන්නේ වමාරකයක් මට ආයතන චිත්‍ර ශේෂ්ඨයක් කියලා. අන්නේ මලපයිතන දන්න චිත්‍රදා පුතඥයයි කියන්නේ. පුතඥය තමන්ගේ රැකියාවක් කරනකොට තමයි දෙනවා ජුරිස්ඩික්ෂන් එක මෙන්න මේ ප්‍රදේශය ඇතුළත තමයි ඩිස්ක්‍රිප්ෂන් එක තියෙනවා. දැන් අත වෙන එක කරන තීන්දුව කරපුවම ඉහළින් තීන්දුව කරලා පල්ලෙන් තීන්දුව කරලා ගුටි ගන්නවා. තමයි දීයත විශේෂේෂ්ඨතර විනිශ්චය ප්‍රශ්නයක් නැහැ. මුත්තදන්නේ කියන කාණ්ඩ එක දන්නේ නැහැ. අපිට සියම් ප්‍රමාණය රූප ඕනේ. ඒ රූප නැතුව හැවැර කරන්නේ නැහැ. ඒ ශබ්ද රූප දෙන්න ඕනේ ප්‍රමාණය තියෙද්දී අනවශ්‍ය රූප පෙන්වන තැන කොතනද තේ මලපයින් තැන පුත්තජනේ දන්නේ නැහැ. සද්ද නැතුව අපි කන වැඩ කරන්නේ නැහැ. නමුත් අපි සද්ද දීගෙන දීගෙන කියන කොතනින් එහා පැත්තේ අල්ලවගෙන මිනිහ කරදර වෙනකන් යනවාද කියන එක දන්නේ නැහැ. කයම කනකොට කන්න ඕනේ. නමුත් මෙතනින් යහන කෑවොත් ලෙඩ වෙනවා කියන එක සත්‍යනේ දන්නේ නැහැ. ඒ නිසා භාවනා කරනකොට එනකොට කියන්න තියෙන්නේ මේ මම අනු අනුග්‍රහ කරන්න ඕනේ හිතවිලි ප්‍රත්‍යක්ෂයට තාලෙමයි. මම නෑ ඒවට උඩගෙඩි දෙන්න යන්නේ. මම මේකට අත්‍යල් බැඳින්න යන්නේ අත දෙන්න යන්නේ එන දෙයක් වරෙන් මම කිසි විදිහකට ඒවා ප්‍රොමෝට් කරන්න යන්නේ මොකද මම දන්නේ සීමාව පයින් තන මල පයින් තන දන්නේ ඉතින් එහාට ගිය ගමන් මම ඉන්නේ මුද්‍රජාස් කරන ගෝචර භූමියේ නෙවෙයි ආරක්ෂක භූමියේ නෙවෙයි ඊට පස්සේ මුද්‍රජාස් කියන මට බේරන්න බෑ ගෝචර භූමියේ ඉන්නකොට ඔබ බේරිලා සතිපට්ඨානේ පයින් තන දන්නේ අපි අන්නේ දන්න තිබව දන්නවනම් හොඳ වෙලෙ තමයි ආරක්ෂා වෙන්නේ ස්වාමීන් වහන්සේ මම තවම ආනාපාන සතිය පිටුවීමට සහකරන ආධුනිකයෙක් ධර්ම සාකච්ඡාවේදී බොහෝ දෙනා දක්වන පරිදි මම කිසිම එකක් අත්දැකීමක් නැත්තේ. එහෙත් ඊයේ ධර්ම දේශනාව දක්වායේදී මට අද වශයෙන් පාමර ගතියක් දැනි ශරීරයේ පුරා කාණ්‍ය රැවටුණි. මේ විනාඩි 20ක් පමණ පැරදී නැවත සාමාන්‍ය පවතේට නැමී ඇත. මට මාගෙන ඉස්තු පිටක් හරි නොවද ධර්ම දේශනාවට ඉස්තු බාධාවක් නොවීම මගේ එකම බලාපොරොත්තුවය. අවසානයේ එය එසේම සිදු විය. පුරා කාලය තුළ ධර්ම දේශනාවට මාගේ සම්පූර්ණ අවධානය යොමු කර සිටීමට හැකිය. මේ මාගේ විඥාන විසින් කරන ආකාරවද නැත්නම් මගේ ශරීර සෞඛ්‍යය නැති වුණා කියන හැකිද? කර්මාන්ත පහදා දෙන්න. ඔබ වහන්සේට අවසරයි. මේ මේ කාලගුණයත් එක්ක බලනකොට මිශ්‍රණයක්. මේ වෙයිබර කාලගුණයේදී මේ දඩ ආර්ධතාවයක් ආවට පස්සේ මේ ශරීර මේ අපිට බැලන්ස් එක අප්සෙට් කරනවා. ඒකට හැඩ ගැහෙන්න කල් යනවා. ඒක නිසා මම මතක් කරේ මේ වගේ තැනක ඉන්නකොට ඒරේෂන් වැඩි. ඒ සීදක හොඳටම වැඩි මේකේ. ජනෙල් කරලා තියනවනම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක මලකට ඒ ක්ලාන්ත ගතිය වලට හේතු වෙනවා. අනිත් එක එල්ලක හිත පවත්නවා කියන්නේ කොයි නටන දඟරන නටන නටනට උඟක් ශක්තිය අවශ්‍ය කරනවා. දඟලන කියන හිතයිනේ ශක්තිය ඕන කරලා තියෙන්නේ මේ බ්‍රේක් ඩාන්ස් දාන්නයි දඟරන නටන නටන්නයි කියලා. අවශ්‍ය කරලා තියෙන එක එල්ලක හිත පවත්න්නයි අමාරු. එතකොට තමයි අන්තික අර සංනිවේදන ලොකු වෙලා පේන්නේ. කෙසේ නමුත් මේක ඉදිරිපත් කරලා තියෙන ජයග්‍රාහී හැඟීමක නිසා මේක හිත අවසාන බලය හොඳ පැත්තට ගිහිලා තියෙනවා. කොහොම කෙරුවක්වත් ඔය යකා කියන තරම් කළු පාට නැහැ. එච්චරයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම මේ ප්‍රශ්නේ ගොඩාක් වෙන සම්බ සාකච්ඡා කරලා මේක කාටවත් තේරෙන්නේ නැහැ. එක්කෝ මම ප්‍රශ්න අහන්න දන්නේ නැහැ. නැතිනම් මගේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. මම කියන්නේ මේක ජනතාවයට අසුබන සෑම දෙයක්ම නැතිනම් සාපේක්ෂතාවයට අසුබන සෑම දෙයක්ම ඒවා සම්මුතියක් හෝ සංකල්පයක් හෝ සංකතයක් පමණයි. සත්‍යයේ ප්‍රතිකාර දෙකේම නිදෙන්නේ එකම සමාන වටිනාකමක්. මේ වටිනාකම බිඳුවක් නැතිනම් සීලව කොටින්ම කියනවා යොතාවය නැත. නමුත් අප සියලුම දෙනා නැති දෙයක් කියනවා කියලා හිතාගෙන යොතාවය කියන සම්මුතිය තුළ ජීවත් වෙනවා අය මා ලියාරිද මාස්නාරයට උන්වහන්සේ උත්සාහ මේක මුද්‍රඥාන්තේ දෙන්නේ මේ අපිට අල්ලගන්න පුළුවන් උපමාවක් විපාසිතව දඟලන මුවෙකුට ඈත පේන මිරිඟුවක් පේනවා මිරිඟුව දකින්නේ දිය කඳක් වගේ ඒ නිසා මොහාට හිතෙනවා තමයි දුවන්න පුළුවන් නිසා ගොයේකින් දුවලා ගිහිලා අර මිරිඟුවට යන්න නමුත් මොහා දන්නේ නැහැ දුවන්න දුවන්න මිරිඟුව ඈත් වෙන බව කවදාවත් මිරිකෝසා මුව අතර තියෙන ඩිස්ටන්ස් එක දුවලා නතර කරන්න බෑ. එන්න එන්න වතුර තියෙනවා. මේ වතුරයි Taman අතර තියෙන දුර එන්න එන්න අඩු වෙන බවක් මුවාට කැල්කියුලේට් වෙන්නේ ආන්තරට 40000 40000 මැරලා යනවා. එතන තියෙනවා යමක් හැබැයි ඒ තියෙන දේ නෙමෙයි පේන්නේ අපට. එතන තියෙන කැකෑරෙන වාතයක් අපිට පේන්නේ වතුර වගේ. ඉතින් අර පිපාසිත මුවාට වතුරක් හම්බුනා නම් ඇත්ත තමයි. නමුත් එතන තියෙන්නේ කැකෑනිච්ච වාතයක්. ඒක පේන්නේ වතුර වගේ. ඒ නිසා තියෙන දේ පේනව නෙවෙයි, පේන දේ තියෙනව නෙවෙයි. ඒ නිසා කවදාකවත් දුවල ඉවර කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේ අහුවෙලා තියෙන ද්වේතාවය ඉතිම්ම දාලා ඉතිම්ම හදාගත්ත මායාවක්. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ හිත පුළුවන් තරම් නික්ලේශී මනසකට ගෙනියලා අඩුම තත්ත්වයකට ගෙනියලා ඕක තියනවාද කියලා බලන්න. ඒතර වෙනවකට හදන්න දෙයක්වත් නැහැ උත්තර ඕනෙත් නැහැ ප්‍රශ්නකුත් නැහැ උත්තර. ඒක දකින්න අපි ඉස්සෙල්ලා මනස කීකරු කරගන්න එක තමයි මේ භාවනාවේදී කරන්නේ. ඉස්සෙල්ලා පටන් ගන්නකොට ද්වේතාවේ න්යාය කියලා පටන් ගන්න බෑ. මොකද ඒක සම්මතේ තියෙනවා. ඒක බාහිර ලෝකේ තියෙනවා. ඉතින් පින්නලා තියෙනවා ඒක දුවල බේරන්න බෑ. නමුත් මේ තැම්පත් කළ බලන්න ඉතින් ඒකාග්‍ර වෙනවයි කියලා කියන්නේ දෙක එක වෙනවයි කියන්නේ. ඒකට අද්වෛතය කියලා කියනවා. අද්වෛතය ආවට පස්සේ දොස්තරෙක් ලෙඩේ කියලා වෙනසක් නැහැ. හොඳක් නරකක් කියලා වෙනසක් නැහැ. හරි වැරදි කියලා වෙනසක් නැහැ. එතන බලනවා ද්වේෂා ප්‍රශ්නයක් එන්නේ නැහැ. මෙතනදලා නැහැ කිව්වත් ඒත් වැරදි. අතෙන් කියලා තියෙන ඇත්තෙත් නැහැ. ඔන්න ඒ දෙක අතරමැද යන්න බලන එකම සත්‍ය තමයි යෝගාවචරය. අපි නැත්තයි කොයි ගේනවද ඉන්නේ නැත්තම් මේ කෙලවර ඉන්නේ බුදුහාම මේ කෙලවර ඉන්නවා පුතඥයයි කෙලවර ඉන්නවා යෝගාවචර විතරක් මේ දෙක අතර එහාට මෙහාට ගිහිලා මේකේ තියෙන මේ දර්ශනපතේ බලන හැටි දෘෂ්ටි කෝණය වෙනස හඳුනා ගන්න. තව ස්වාමීන් වහන්සේ වහන්සේට හැකිනම් සිසුරදා වේද ඒකාම් පස්තන සූත්‍රයේ ධර්මදේශනාවක් පවත්වන්න ආයේ යොදනමින් සම්පාදේ එන සංවිධානය කණ්ඩේ කරන්න කියන්නේ මම කිසි කෙනෙක් එක්ක කොන්තරත් අසම් කරලා නැහැ මම කෙලිම ඩීල් එක යන්නේ ඕගනයිසර්ත් එක්ක ඕගොල්ලෝ ඕගනයිසර් අතහො ගන්න එකයි දෙන්නේ අපි තුනට 10ක් තියෙදි නතර කරලා තියෙනවා. ඒක යන ප්‍රශ්නයි. ඉවරයි. ඉතින් ඒක නිසා අපිට වෙලාව තිබුණේ දෙකමාර වෙනවා. වෙන 20ක් වැඩි ප්‍රයත්න කරලා තියෙනවා. කෙසේ නමුත් ඉවර කරන්න ඉස්සලා වෙන තවත් මොනවද කියන්න තියෙනවා නම් බලලා නැත්නම් අපිට සමාප්ත කරන්න බලන්න. දැන් වෙන ප්‍රශ්නය ඒ නිසා අපි හතර වෙනකම් වෙලාව ගන්නවා සක්මන් සඳහා. අපි හතරට වාඩි වෙනවා. එකතු වෙනවා නැවත සාමූහික පරිණත භාවනාවක් සඳහා මේ මතක් කිරීමත් එක්ක අපේ ධර්ම සාකච්ඡාවේ මා සඳහන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි